දුක්ඛම සුඛ සිතුවිලි නැති අවස්ථාව. දුක්ඛම සුඛ සිතුවිලි නැති අවස්ථාවක්. එවිට ලෝභ ද්වේෂ මොහ නැද්ද? භාවනාවේදී භාවනාවේ භාවනාව ඉන්නේ ඒ අවස්ථාවේ. ඒක මෙනෙහි කිරීම ද අවිද්‍යාව කියන්නේ. දරුවන් සත්‍ය දුක්ඛමයේ හිතුවේ නැති අවස්ථාවක්ද අදුක්ඛම සුඛ වේලාවේදී හිතවිලි තියෙන පුළුවන්. නමුත් ඒ හිතවිලි පිළිබඳ කිසිම මායින් කිරිල්ලක් නැහැ. හිතවිලි තිබුණාට ගණන් ගන්නෑ. තමන්ගේ හිත හිතවිලි වලින් මෑත් වෙලා තියෙන්නේ. තමන්ට ඉන්න පුළුවන් හිතවිලි වලට උපේක්ෂා වෙලා. ඒ විට ලෝභ ද්වේෂ මොහ නැද්ද? ඇත්තට අදුක්ඛම සුඛය අදුක්ඛම සුඛය බව දන්නවනම් ලෝභ දෝෂ මොහ නැහැ. අදුක්ඛම සුඛ වේලාවේදී අදුක්ඛම සුඛය දන්නේ නැත්නම් එතන මොහේ තියෙනවා. ඒක නිසා අපි මේ භාවනා කරන්නේ නිතර තියෙන තාම හඳුනාගත්තේ නැති මේ අදුක්කම සුඛයේ මුණ ගැස්ස ගන්නයි මුණට මුණ දෙන්නයි එහෙම නැත්නම් යාලු කරගන්නයි ආද කරගන්නයි නිසා අදුක්කම සුඛයට එනකොට හඳුනා ගැනීම අපි අර අවුරුදු සොල තියෙන නොදන්නා අමුත්ත හඳුනා ගැනීමේ තරගය ඒ කියන්නේ පත්‍රේ නම කියලා ඒ පත්‍රේ යාගේ දකුණු පැත්තේ පිට උරේසට තට්ටු කරන්න ඕන ඔබද නොදන්න අමුත්ත කියලා රට්ටු කරොත් සල්ලියක් වෙයි. වැරදි වෙනකොට රට්ටු කරොත් ගන්න. ඉතින් හැබැයි ජෝක් එකක් නිසා ඉතින් කවුරුත් ගිහිල්ලා කෙල්ල කොල්ල කෙල්ලන්ගේ එකට රට්ටු කරනවා. අර්ථ දාගෙන. ඒ වගේ මේක අපිට උපත්තිම හම්බ වෙච්ච දෙයක්. අපි අඳුනන්නේ ඇත්තටම අපි ඒකට විහිළු කරනවා, අපි ඒකට ද්වේෂ කරනවා. ඒ නිසා අදුක්කම සුඛය අපේක්ෂා කරගෙන යන කෙනාට මේක තමයි අපි අදුක්කම සුඛය කියලා දැන ගැනීම හරහා මෝහ අනුසේ නැති වෙනවා. ඒක සතුටක් ඇති වෙනවා. බුදුහාමුදුරනේ අපිට පෙන්න තිබිච්ච අපි ළඟ තිබුණු නිදාණයක් පෙන්නලා දුන්නා කියලා. අදුක්කම දුක වෙලා දන්නේ නැත්නම් අපි ඒක නිකම්මැලිකමක් නිරසකමක් බලලා ඒකට රඳගානික දිගුල තමයි මම හිතනවා කියන්නේ. වන්දනාව, කාරණාව, යන්නම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. කිමොනාරි පාළුවක් චිකම් වන්දනා කරලා දාලා. පත්‍රයක් කියවන. ටෙලිවිෂන් එක බලන. අල්ලපු එකත් එක්ක කයිවර්කයක් කරන්නේ. ඒ අන්තසඤ්ඤාට ගෙදර තියෙන අදුක්කම සුඛේ වණ කරගන්නවා. අහක දෙනවා දාගන්න. ඒක නිසා මේ අනුතු විවේකයේ ඒ හුදකලාව ඒක පාළුවා නීරසකතිය කම්මැලිකතිය කිව්වොත් හරි මේ ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා loneliness and loneliness කියන වචන දෙකේ වෙනස තියෙන්නේ. මේ loneliness කියලා කියන්නේ මම කොම් වෙලා, තනි වෙලා, කවුරුත් මට ආශ්‍රය කරන්නේ නැහැ. මම නිකන් නිකමෙක් වුණා කියන එක. loneliness කියලා කියන්නේ බුද්ධ ධර්ම තුනන අතල ප්‍රාර්ථනා කරදේ. එකම දේ loneliness පැත්තට දාගත්තොත් ඒක එයාකට හේට් කරනවා. loneliness එක අනේ මගේ පෙරපිනට මට විවිධයක් හම්බුණා. නිසද්දතාවක් හම්බුණා. භාවනා කරන්න හම්බුණා කියලා වාසියට ගන්නවා. ඒ දෙකත් අතර ඔය දුක්ඛම සුඛේ තියෙන සම්බන්ධතාවය. භාවනාදී ඉන්නේ මේ අවස්ථාවේදී. භාවනාදී ඉන්නේ එතන නම් භාවනා කරන්න ඕනේ නැහැ. ඉන්නේ නැති නිසා තමයි භාවනා කරන්න වෙන්නේ. ආඳුල්ලා දෙන්න. එහෙනම් වෙන දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක මෙනෙහි කිරීම අවිද්‍යාව කියන්නේ ඒක මෙනෙහි කරන්න දන්නවනේ දන්නවනම් අවිද්‍යාව නෑ. මෙනෙහි කරගන්න හෝ මෙනෙහි නොකරන්න හෝ ඒක දන්නේ නැත්නම් ඒක අවිද්‍යාව. එතකොට දුකක් කියලා කියනවා. අදුක්කම සුඛින්නාදී ඒක දන්නවනේ ඒක සුඛයක් කියලා කියනවා. ඒ නිසා මේ අපි නිතර ඇඟිලි අතරින් ගලාගෙන යන මේ අදුක්කම සුඛය දැන ගැනීම හරහා මුළු ජීවිතේම සුඛයක් කරගන්න පුළුවන්. ඒකේ මේ ධර්ම ඇහෙන් බලලා ධර්මානුකූලව බැලුවොත් ඒ මෙනෙහි කිරීම හරහා මේ අවිද්‍යාව නැති කර ගන්න පුළුවන්. ඒ නිසා මේක ඒක මෙනෙහි කිරීම අවිද්‍යාව කියන්නේ කියන එක ත විරුද්ධව කියන්න වෙන්නේ. ඒ නිසා මෙනෙහි කර ගන්න පුළුවන් නම් විද්‍යාව කියලා කියන්න පුළුවන්. අතිගරු ස්වාමීන් වහන්සේ කාරණා කිහිපයක් තහවුරු කර ගන්නා ලෙස දසන. එක නීවරණ යටපත් වී ඕම් ස්ථානයේ මනස ශික්ෂණය කරගත්තාට පසුව ඒ ස්ථානයේම සිද්ධි කරගත යුතු බව වහන්සේ කරුසුසේකයි. මේ නදාසන්නේ මේ ස්ථානයේ ඊටා කලක් සිටීම ත හිත පුරුදු කරන සේද දැනට මාගේ සිත මෙතනට ගොසිමින් යන එන වගේ පෙනේ වරක් පමණක් එතන මිනිත්තු 3ක් පමණ නැවතුණු වගේ පෙර දිනක දැක තිබේ මේ தත්වය ආවිදියට සප්පාය කටයුතු සම්පාදනය කරන විදිහට කරාම හරියි ඒක තමයි ඇත්තට මේක තමයි බණකෙදි කියන්න ඕන කාරණා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒක ඇත්තටම මේ ওই කියන කතාව ප්‍රායෝගික දෙයක් නම් නීවරණ නැති තැන තමයි ස්පාසුව තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ මේක රූපකයක් මාර්ගයෙන් පෙන්වන්න උත්සාහ කළා තිබුණා. අන්ධකාරේ, කටුකොලක, රාත්‍රියේ, වැස්සේ, ඌඩල්ලොත් තියෙන සර්පෙත් තියෙන තැනක කෙනෙකුට රිංගගෙන යන්න වෙනවා කියලා හිතමු යුද්ධයකදී. හරි මොකක් හරි කරදරයකදී කියලා. ඉතින් අර පියවරක් පියවරක් තියෙනකොට හැම තැනම වරුසාව තෙමෙනවා. රාත්‍රිය කුඩ ලොකණ්ඩක් පුළුවන්, සර්පෙන්නක් පුළුවන්. අර කටුකොල අස්සේ මෙයාට වෙන කරන්න දෙයක් නැහැ රින්ගනවා. එහෙම රින්ගාගෙන යනකොට තේරෙනවා පියවරක් පියවරක් පාස කුතුහලය, බය, අනිශ්චිත භාවය කොච්චර කියනවාද කියලා. ඊට පස්සේ ගිහිල්ලා මෙයා හිටගෙන යන්න පුළුවන් කල්ලෙලියකට එනවා. හිටගෙන යන්න පුළුවන් වෙල්ලෙලියකට එනවා. හිටගෙන යන්න පුළුවන් වැව්තාවුලකට ආපස්සේ දැන් පේනවා හඳ පායලා තියෙනවා. යන්න ඕන දිශාව පේනවා. මේ පැත්තේ කටුකොහල පේනවා. ඊට කටුකොහල අස්සෙන් ගිය මිනිස්සයා වෙල්ලෙලියට ගියාම අන්න එකක් තමයි නිවරණ නැති උන්ට හිතට ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අලුතෙන් බුදු කෙනෙක් ඇවිල්ලා මේක හොඳයි කියන්න ඕනේ. ඒක Tamanට අර තිබුණු කටුකරෝසන ගතිය අයින් වෙලා නැගිටගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක නිසා ඒක ආවට පස්සේ මේ හඳුනා දුන්නාට පස්සේ ඒක සඳහා උපක්‍රම ක්‍රමසහවිදි අරවචන් වහන්සේම පෙන්ලා දෙන්න ඕනේ. Tamanට තේරෙනවා ලුණු මිලිකන මොලේට මේ කටුකොහල අසරින්ගකට වැඩිය දැන් කෙලින් වෙන්නේ කියන්න පුළුවන් කියන එක වර්ධනය කරගන්න හිතම ස්වභාවයෙන්ම ක්‍රම වෙනවා. ඒකට ආය කවුරක්වත් මොකක්ද කියන කවුද කැමති ඉන්නේ ආයත් වගේ කටුකොල විලිපාලියට ආවමනස ආය කටුකොලට රින්ගන. ඉතින් කටුකොලට ගිගාම ආයත් එනවා. දැන් හැම පැත්තෙම හිර වෙලා. අනිශ්චිතයි උඩලොකයි ඉඳන්නේ නැහැ. සර්පේ කඩාපරි ඉඳන්නේ නැහැ. වල්මුරුකි කඩිවර ඉඳන්නේ නැහැ. වරුසාහ සීතල. අනිශ්චිතතාවේ ආන්නේ වගේ තමයි නිවන වල ගත කරන ජීවිතය. ඒ නිසා ඒ දෙකේ වෙනස හඳුන්වා දීම තමයි මේ සමත භාවනාදී කරන්නේ. දෙක ඔබ වහන්සේ පෙරේදා කී පරිදි මෙම පිළිවෙලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගීමට 50 50 හැකියාව පමණක් ඇති බව වටහා ගත්තේ. ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් මෙය 100ට 100ක් කරගන්නේ කෙසේද? මට ඇත්තටම අපිට මේ මේ මට්ටමින් හරි මුල් කැලේ කියලා තියෙන විදිහට නිවර නැති චිත්තක්ෂණයක් දැක්කා තත්පරයක් දෙකක් හිතා කියලා උදම්මනා ගන්න පුළුවන් වෙන බුදු වුණාට වැඩිය ලොකෝට සතුටු ගන්න ඕනේ. මොකද අපි ඉන්නේ සංනිකර කාම ලෝකෙක. අපි ඉන්නේ තනිකර කාම කාමයේ ලතු වෙච්ච කාම රාජිනීගේ කාම රාජධානියේ බැල මේකම් කරන අමු තිරසන්නිතේ. අපි හිතවිලිත් එනයි ලෝකෙත් එන. අන්න මේක එක විනාඩියකට හරි වෙන කෙලින් කරගන්න පුළුවන් එක ගැන සතුටු වෙන්න ඕනේ. ඒක ඒක හැදිලා තියෙන්නේ ඒක හේතුකෝනේ. මේ මේ අවුල ඇති උනේ එක හේතුවක් නිසා නෙවෙයි. නම් සර්වඥයන්ට සාමාන්‍ය තෘෂ්ණාව හේතුව වශයෙන් පෙන්නනවා. නමුත් තෘෂ්ණා හේතුව ළඟ හේතුව ඇත අවිද්‍යාව තමයි තියෙන්නේ. ඉතින් මේක නැති කරන්නත් ඔය එක ආයුධයකින් දෙකින් බෑ. මේ වේ මේ දේම ලක්ෂ වාරයක් කරනකොට ඒකට බලපාන සියලු සාධක සමනය කතුනමන වගේ හැදිලා එන ක්‍රමයේ බලනකොට ශ්‍රද්ධාවසා යොමු සංස්කාරයේ වැදගත් සාධකයක් දෙකක් නමුත් ඒ දෙක විතරක් හදලා 100 100ක් කරගන්න බෑ. අනිත් එක ඒ මේ අවශ්‍යතාවය 100ට 100ක් යන්න ඕනේ නෑ නිවන් දකින්න. කතාපත් ඒක 100% perfect වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. වෙනස දැකපුවා මේ අසුචි මේ රත්තරන් කියලා කවුද යන්නේ අය අසුචි අල්ලන්න. මේ රත්තරන් වල ක්‍රෑඩ් ගන්න කීයද? මොකද 23ද 22කමාරද කියලා දැනගන්න ඕන. මේ අසුචි වල මේ දවස් 3ක් පහුවෙච්ච එකක්ද 4ක් පහුවෙච්ච එකක්ද කියලා දැනගන්න ඕනේ. මේ අසුචි මේ සාමාන්‍ය දැනුමකින් තමයි මේක කරන්නේ. අපිට වෙලා තියෙන දැනට අර අවුලේ අපිට මොකක්වත් තේරුම් ගන්න බැරුව දෙක පටලවාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා 100% මේ theoretical maximum අපි හිතනකොට එහෙම තමයි හිතන්නේ. නමුත් ඒක ඕනේ හිතට සාමාන්‍ය මේ අල ගහ මේ කෙහෙල් ගහ කියලා දෙක වෙන් කර ගන්න පුළුවන් වෙනකොට යදා. මො මෙතෙක් තියෙන්නේ ඒක අනිත් පැත්ත හරවලා කරත් ඉස්සරහට දාලා ගොනා පස්සට දාලා රුවන්නේ හදන්නේ නේ. අපිට තියෙන කොනා ඉස්සරහට දාපනද තියෙන කොනා දාන්න නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් කරවලා කියන එකයි තියෙන තිබ්බට පස්සේ ඒ අර මෙහෙම දෙක ගැටි ගැටි තිබුණු දෙක මෙහෙම තිබ්බට පස්සේ එකිනෙකට මොකක්ද කියන්නේ ස්ප්ලිට් මයින් කටටි අක්‍රතින් තත කන්ට්‍රඩික්ෂන් මේ ටික මෙහෙම මේ වැඩි වැඩි විනාශ වෙවි තියෙන නිතරම මේක නිකමට මේ පැත්තට හැදිනවා රාහු වේගෙට අදාගෙන ඉස්සරහට සරල සමාධිය. ඒක 100% ඕනෙත් නැහැ. කරන්න ඕනේ ශ්‍රද්ධාව යොත්මන් කාල කියන දෙකෙන් විතරකුත් බෑ. නමුත් මේ දෙක අවස්ථාව හැටියට දෙකක් භූමිකාවක් අතපාර. ඒ නිසා අපි උගාවක් වෙලාට බලනවා මේ ප්‍රධාන ප්‍රශ්නව එක හේතුවක් හොයන්න සහ ඒක විසඳන්න එක උත්තරයක් හොයන්න. ඇත්තටම එතකොට අල්ලලා දෙන්නේ වඩාත්ම බලපාන එක හේතුවක් වෙන්නනවා. වඩාත්ම උත්තර වෙන ප්‍රතිකාරමක මේක තුගන්නවා. ඒකෙන් 100% යන්නේ වියාකාර විදිහට පෙන්නලා දෙනවා. ඊට පස්සේ පුංචි පුංචි පුංචි ගොඩාක් හේතු තියෙනවා. ඒක එකින් එක එකින් එක කඩලා කඩලා කඩලා දානකොට ඉදිරියට යන සිද්ධ නින්දට යන්නට පෙර සැතපෙන ඉරියව්වෙන් ආනාපාන සතිය වැටහීම ඉබේම කෙරේ. එහෙත් බුදු පියාණන් වහන්සේ කී පරිදි පර්යංකයේදී කරන නිසා මම සිත මෛත්‍රී භාවනාවට වහා හරවා ගනිමි. සුවසේ නින්දට යන්න. මෙයත් නිවැරදිද? ඒකට සුවසේ නින්ද යන්න දෝෂය අවදි වෙන්නේ නපුරුසීන රකින්න භාවනා ක්‍රම 14ක් ඉතින්සේ දේශනා කරලා තිනවා. හුඟක් ප්‍රසිද්ධ මෛත්‍රී භාවනාව. කායගත සතිය දින අසුභ භාවනා, දෙතිස් කුණ ප්‍රයාණ භාවන සතිය ඉදියව ධාතු මනසකාර කොයි එකේ එකම අන්තයක්. සංකේතන පොඩි වැරදි නිවැරදි කළ යුත්තක් තියෙනවා. ආධුනිකයාට භාගවචාන්සේ විතරම වාඩි වෙලා කඳ කෙලින් ධ්‍යාන කරන්න කියලා කිව්වට තමන්ට පුරු වුණාට පස්සේ අතිරේක ලාභයක් වශයෙන් අර ඉබේ හම්බෙච්ච ආනාපානෙ වැඩුවයි කියලා කිසි දෝෂයක් නැහැ. අත්දැකීම් සම්බන්ධ බුදුරජාණන් වහන්සේ මොළහාන්තරන් කියපු නිදි සංඥාව කියන්නේ මොකක්ද? නිදි. නිදිසල්. අර ඉස්සර වෙලා නිදි වරණ ක්‍රම කොටස් සංඥාවෙම කඩන්න කියලා කියනවා අපිට භාවනාවක් ඉන්නකොට හරි මොනවා හරි කරනකොට නිින්ද අපි ළඟට එනකොට ඒ නිින්දට සාදර වෙන ගතියත් එක්ක තමයි නිින්ද ඉන්නේ. නිසා මේ සාදර ගතිය තමයි ඒ නිසා මනාප ගතිය තමයි මේ අපි දැනගත්තා නොදැනගත්තා නිින්ද ජය ගන්න වීර්ය වැටෙන්න හේතුව. ඒකමත එනකොටම නිින්ද එන්නේ පරිසර සාධකයේ වශයෙන් ඒ නිදා ගන්න සංඥාවේ නිදා ගන්න සංඥාවට කැමැති ගතිය. අනේ පොඩ්ඩක් විනාඩියක් විතර ඉඳලා කමක් නැහැ කියලා අපි ඒක අර එන එන නිින්ද සාධාරණීකරණය කරනවා. එතනදිම කඩාගත්තොත් කිසිම උපක්‍රමයක් ඕනේ නැහැ. නියපොත්තෙම කඩා ගන්න පුළුවන්. ඒ සංඥාවේ තියෙනවා මේ වශීකරණ ගතියක්. නිින්ද එන්නේ නිින්දට රුචිය, නිින්දට මනාපයත් එක්ක. ඒක සංඥා මට්ටමේදී කඩුවොත් චිත්ත මට්ටමට, දිට්ඨි මට්ටමට යන්න ඉසලා නැතර කරගන්න පුළුවන්. කඩා ගන්න බැරි ඒක මේ වංචනිකයි. ඒක ෂටයි, ඒක මායාවී. ඊට පස්සේ ඒකට අපි ඡන්ද දීලා කමක් නැවත පොඩ්ඩක් ඔය කියලා පොඩ්ඩක් ඉඳ දුන්නට පස්සේ චිත්ත මට්ටමට දියුණුනා. එතෙන්දී පොරවෙන් කපලා බේරන්න නියමත් එක කඩා ගන්න වෙලාව කඩා ගන්න නම් ඒ නිින්ද එන ලකුණු ටික තමයි ඒ නිින්ද මහවරයි කියලා කියන්නේ. නිින්ද කියන්නේ භාවනා මහවරයි කියලා. නිින්දක් එන්නේ දති එකක් වගේ බඩේ එකක් වගේ ශී එකක් වගේ නැති වෙනවා. පරිසරයේ කිසි සාධ්‍යයක් නැති වෙනවා. හොඳම තැනක් හම්බ වෙනවා. කට්ටියත් ඔක්කොම භාවනා කරනකොට සියල්ලම හරි කියලා ලබා දෙනවා. නෑනේ. අනේ ශබ්ද වැඩිනේ භාවනා කරන්න බෑනේ. මේ පරයන්ක ඉන්න බෑ දත එකක් කොහොමනේ? විශේෂයක් වනේ ඔක්කොම චෝදනා. මට මට වන්දකාවේ නිස්සනවනේ ඉන්නකොට අපි ලොකු සාංශිකේ බාරන බනපටියා. ඒ වගේ ඉතින් ඌ නොකෑ ගන්නවා බනපටිය කැඩිලා ආයෙ දානවා. ඉතින් ඉතින් ඒකට ඔක්කොම චෝදනා කරනවා මෙච්චර ලස්සන බනක් අනේ රෙකෝඩ් කරගන්න බැරි නම්. මේ හත්ෙන් තියනවා හරි මේක ඔක්කොම හොඳට යන බන බලනකොට පටිගන්න ඔක්කොම පුදුයි. ටොප් එකට රෙකෝඩ් වෙලා දෙන හොඳට බන යනවා. ටික වෙලා කරනකොට කට්ටිය ඒකම අය ස්වාමී මේ වණ කැඩෙනවා නම් දැන්. තේරෙක හිටිනවා නම් දැන්. උන්න එතකොට නැගිටලා කියනවා බෑන් අපිට ප්ලේයර් එකක් අස්සන්න ඔච්චරකේ මෙයා නිල්ලබ ජානමන්දස්සන්නේ මෙන්න මෙච්චර විතර මේක පොඩ්ඩක් දිගයි හෝල් එක මෙහෙද පටුයි. ඊට පස්සේ දෙක බැහැලා පස්සේ කුස්සියට. කොට දෙක පස්සේ කුස්සියට. හල්ලි තිබුණා එච්චරයි වෙලා කරගන්න ඒ ගල්ලුනේ හදලාගෙන පස්ම ගල් පල්ලියක් ආවා. ඊට තියෙන මෙතෙන් ගල් ගන්න නිල්ලබ. ඉතින් ඕක හදන වෙලාවේදී මම දන්නවා ගිහින් ඉතින් අර දැන් අපි කට්ටිය භාවනා කරනකොට මෙතනින් එනකොට දොර වහ ගන්නවා. හැබැයි වාතාවරණය හරි බියදී මේ වගේ ටිකක් කන්දුගෙන ඉතින් වැඩ කරගෙන ඉන්නකම ඉඳවම ලීලා දෙන්න දාගල පොල් ගෙඩියක් බිඳිලා. ඊට පස්සේ ඉඳපු ගමන් දරපල. ඉඳපු ගමන් තාජර චොලෝස් ගාලා වත්ත තිරලක් කරනවා. ඉතින් ඔක්කොමලා ඉන්න නඩු මේ මේ කුස්සියයි භාවනා කලාවේ දෙක අතර තියෙන එකේ තියෙන දෝෂ ගැන. නමුත් ගොඩින් මාත්‍යා කියනවා ওই දීලා තියෙන සද්ද නොකරුවා නම් ඔක්කොම බුදි. ඔක්කොම කිසිම කරදරයක් නැතුව අපිට වෙලාවක් හම්බුනොත් ඒ ඔක්කොම ඒ තියෙන සැප සේතම හරහා ඔක්කොම හොරගම් කරන දේ තමයි නින්ද. මොනවාරි චෝදනා කරන්න කාරණාවක් ඇහැගැටෙන දෙයක් කෙනහෙන දෙයක් තියෙනවා නම් නින්දෙන්නේ. ඒක නිසා අපි අර නින්ද එන වෙලාවේදී නින්ද අර නින්ද සංඥාව කරනකොට මතක තියාගන්න ඕන අපි මේ විවිධකේ උපය ගන්න කොච්චර සැලසුම් කරාද ඒ උපයගත්ත ඔක්කොම හරියන බව එනකොට නිදිමතේ එයාදී බන්නකොට හිතවිලි තියෙන කොහොමදයි හිතවිලි කියන්නේ නින්ද නැහැ ලකේ එකක්වත් තියෙන කොහොමදයි ලකේ දෙම මල වාත නින්දෙන්නේ ඒක නිසා ඔය හැම වැරද්දකම වාසියක් තියෙනවා ඒකේ අනිත් පැත්ත දන්නවා නින්ද කියලා කියන්නේ කිසිම කරදරයක් නැහැ සියල්ල සතුටින් හමාර වෙනකොට ඔන්න බබා ගන්නවා මොකක් හරි ඉලක්කමක් තියෙනකොට අපි ඒක ලොකු කරන නැද්දකින් ඔච්චර ඉගේ මේක කහින් නැතු වෙන්න බැද මේ අන ගහන්න නැතු වෙන්න බැද කියලා එන්න නඩු. ඒත් ඒකෙන් තියෙන වාසිය තමයි ඉන්න නෑ ඉන්න හැම හැම දෙයකම අවස්ථානෝචිත වැඩ ගන්න පුළුවන්. භාවනා හරියන්නේ නැති මනසට තේරෙන්නේ නැති මනසට හැමදාම චලචුරු චෝදන අනම්මනම් තමයි. භාවනා කරන මනස අරක මේක උසලන හර මෙයා මට කියනවා. කාමරේ ඉන්නකොට විශ්ව කතාවලු කියනවා. සුමානේ සුමානේ විනාඩි 15 පාට බෙල් එකක් වදින්න හදන්න බැන්නේ. මම කොහොමද මේ තායියෙන් මේකෙන් හන්දේ තට්ටු කරන්න ගියම විනාඩි 10 10ට අයියෙන් ගහන්න ගියම ගඩොලේ කඩන්න එතකොට කටි දැනෙනවා. ඒ අපි නිදා ගන්නවා කියලා ගන්න. එහෙම කිව්වේ නෑ. මොන වුණත් දන්නේ දවල්වල ඉර පාට විනාඩි දෙකකින් බිල් එක වැදෙනවා. බිල් වැච්චා ඉතින් ඔක්කොටම නිකන් අපරාධේ ඩිස්ටර්බ් වෙලා හරිනේ. ඒක හොඳක් තියෙනවනේ ඩිංගිගිනි රට්ටිගේ නිින්ද ගොරට ගොරවාදින එක නතර වෙනවා. නිින්ද ගොක්ක එතන ගොරවාදින එක චොඩ් එකට නතර වෙනවා. ඒකකොට කට්ටිය ඉතින් යකෝ මේක වෙන්නේ. විච්ච කරදර ඒකටත් දන්නේ මට ඊන්ට් එකට කිව්වා. මම කොහොමඩක්වත් ඇති වෙන්න කරදර තියෙනවා. ඒ කරදර වලින් වාසිය ගන්න. මේව නොතිබුණා නම් නෙදී. මේ කරදර නතර මේට වැඩි පිළිසන් නින්දට යනවා. මම කියන්නේ සත්‍ය හොඳයි කියලා. නමුත් අවස්ථාවෙ සිත් වාක්‍ය එක අරගන්න ඕනේ මේ එකිනෙකට එකිනෙකට. මට කමෙන්ට් එක දාලා දෙන්න. මේ ආනාපානයේ සිත තියාගෙන ඉන්නකොට වැඩි නින්දට යන්නේ සිතුවිලි වලට කියන්නේ. ඒක හරියි. සිතුවිලි කියලා කියන්නේ නින්ද අනිත් පැත්ත. සිතුවිලිත් එක්ක ඉනකොට යන හිතවිලි නින්ද පැත්තට දාගෙන අර අර කියන විදිහට හිතවිලි නින්ද සංඥාවට යන හිතවිලි වගේ තිබුණොත් නම් යනවා. නැත්තම් හිතවිලි කියන්නේ හිතේ අවුල වැඩි, වේගය වැඩි, වීර්ය වැඩි අවස්ථාව. හිතවිලි බහුලයි කියන්නේ හිතවිලි බහුලකම තියෙන හිතවිලි තාන බල නින්දට බර වෙලා පොඩි සපෝට් එක නින්දට තියෙන මනාපෙන නිසා නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ නින්දෙනොත් හිතවිලි එනවා ඒක වෙනම කතාවක්. නමුත් සාමාන්‍ය භාවනාවේ උද්දච්චකතිය විචිච්චකතිය නින්දේ හිතවිලි ප්‍රකාශ වෙනවා. වීදි වැඩි කරනවා. වීදි අඩු වෙනකොට ලීන ගතිය, කුසීත ගතිය නින්දෙන් ප්‍රකාශ වෙනවා. මම රැයට භාවනා කරන්නේ නැහැ නවීන මොකද ඊට පස්සේ මට පැය දෙක තුනක් ද මුදියාගෙන හොඳටම හැරුණා වගේ. උගලක් කලක්. ඉතින් මම මේ භාවනාවෙන් මොකක් හරි කියලා රැසි රැයට මම කරන්නේ. ඒක ඉතින්නේ මොකක් හරි. ඒකට විකල්පයක් වශයෙන් කියන්න පුළුවන්. එහෙම මුළු රැයම ඇහැරගෙන ඉන්න බලන්න උදේ නැගිනකොට කඩේට උවත් නැහැ. ඒක නිසා ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ජීවා රක්ෂි සංඥාව ගන්න රක්ෂි ජීවා සංඥාව ගන්න. දැන් දවල් වරියට මිනිස්සු ඊට මෙට ඇවිදිනවා ගෝසාවන්නේ. ඒ වෙලාවේ තමයි රාත්‍රියක් වගේ බස් එක්ක ආවේ. අරගෙනට මේ කර්මන්නේ ඉන්නවා. දැන් කට්ටිය ඔක්කොම මුදියකටතර පස්සේ භාවනාවට දාපුවා මොකොත් නෑ චීස් කෑල්ලක්. කෙලියෙන් උදේ පටන් ගන්නවා පටන් ගත්තා උදේ වෙනකන් ඉන්න පුළුවන්. හිත නිදි නෑ. හැබැයි කයට දෙන්න කියන සම්පූර්ණ නිදියගත්ත ඉරියව්ව. දීල භාවනා කරනවානේ උදේ නැගිටිනකොට හිත අවදි කඩਿੱතු ගතියනේ. ඒකට අපි ලොකු සංහසේ පාවිච්චි කරපු වචන තමයි විස්රාම. හිත විස්රාම වෙලා තියෙනවා. හැබැයි හිතනවා මේ වෙලාව දවස් වෙන සැරේ ඉඳලානේ හැරෙනොත් නිින්ද ගිය නැත්නම් දවස් 7ක් විතර යනකම් ඔය රියස් එකේ හිටිනවානේ. නිදි නිදි බරගතිය. මේක භාවනා ජීවිතයේදී කවදා හරි අත්දකින්න ඕනක දවස් 3-4ක් වෙනවා මොන තාලෙකවත් ඉන්නේ. පුළු රෑම හැරලා. ඔය හොඳට හැඟ විස්රාම වෙනවා. ඉතින් නැගිටලා බලනකොට කිසි කඩේට තියෙනවා. ඒකෙන් තේන්න තියෙන්නේ මේ නිකුත් වෙන ශක්තිය සාහිවගේ පාවිච්චි අතර හොඳ සමායෝජනයක් තිබුණා කියනවා. ඒක නිසා කිසිම තැනක ශක්ති පිටුවීමක් හෝ ශක්තිය අඩුවීම නිසා ඇතිවෙච්ච වෙනසක් මොකොත් නැහැ. හොඳට මේක විස්රාම කියන වචන තමයි හොඳම වචනේ. අපි ගන්න විස්රාම කියලා කියන්නේ 65 වෙන එකනේ 45 වෙන එකනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. හැම මොහොතකම ශක්ති සමතුලිතතාවයකට එනවා. ඒ නිසා ඒක ගොඩාක් සිද්ධ වෙන්නේ රාත්‍රියේ. ඒ නිසා උගාවක් යෝගාවචරයෝ රාත්‍රී කාලේ පාවිච්චි කරගන්නවා. දවල් කාලේ කරන්න තියෙන වැඩ කරන හැබැයි දවල් කාලේ වැඩ නොකර බැරි ටික විතරයි කරන්නේ. අනවශ්‍ය වැඩ දාගන්න යන්නේ මොකද ශක්ති හානිය වැඩි දවල් වලට. සාහිත්‍යයේ ඔක්කොම නැවත මේ නිෂ්කාශනයේ සිද්ධ වෙනවා සමතුලනයේ සිද්ධ වෙනවා. අන්නේ සමතුලනයේ වෙන වෙලාවෙදී අරමුණට හිත දාලා හිටපුවාම නින්දක අවශ්‍යතාවයක් එන්නේ. හැබැයි ලොකු සංහසේ කියපු දෙයක් තමයි නිින්දක අවශ්‍යතාවයක් නැතුවට කය සතප්පවල තියන්නේ. කය නිද හොඳ සැප ඉරියව්වක තියලා හිත අරමුණේ පවත්වා. හිත අවදියෙන් පවතින්නේ. හැබැයි මේ කයට වෙහසක් එන්නේ නැති විදිහට කය දනුකන්දේ ගහලා කලබල කරලා කියන්නේ හොඳ නැහැ. ඒක කියලා හිතට භාවනා කරගන්න ඕනේ. ඒක කියන්නේ රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා. අන්තිමේ වගේම හොඳට භාවනා කරාන් පස්සේ නිින්ද අඩු වෙන්නේ අවශ්‍යයි. අවශ්‍යතාවයක් අඩුයි. නමුත් අපේ තර්ක මනස හිතනවා එහෙම කරුවොත් එහෙම හිතට නිදිමත වෙයි, මොනවත් කරගන්න බැරි වෙයි කියලා තර්ක මනස අර අවුලක් ඇති කරගන්නවා. ඒක කියන්නේ නැහැ. එයා බැලන්ස් එක අරගෙන තියෙන්නේ මේක හොඳට සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ. කය තැම්පත් කරලා කියලා. නිදාගන්න වගේ කය තැම්පත් කරන්න. දෙවට සතක් වන්නේ ඉතින් හිතට මනස කාර්ය පවත්වා. ඇත්තටම නිදිමත අවශ්‍ය වෙන ප්‍රමාණය අඩුයි. මොකද නිදි නැතුව දවස් හතක් හරි අටක් හරි ඉව කොහෙත් නිදි නැතුව මරණය සිද්ධ වෙනවා එනවා අද මම ඒක අහලා නැහැ හේතුව ෆිසියොලොජිකලි ඒකට කියනවා මේ මොලේ කොහොමද නිද්‍රාවට දැනක් හොයාගන්න. ඒ කියන්නේ අපි දන්න දුහාංගෝ පවා අදෝමයන් බෑ එකමාරක් දෙකක් හරි නිද්‍ර ගන්නවාමයි. ඒ ලෝතර බුදුහන් වල සියලු මොනකටද සම්පූර්ණ නැහැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධකාරය කන්පස් කරන්නේ නැති අයට කරන දෙයක් තමයි මොනවා හරි සත්‍ය කරකවි ඉන්නවා ඉන්නේ මොනවාක් නිදා ගන්න. ඒක දැන් තිස්සන දෙන්න බල වෙනවා දවස් තුනකට ගියනවා. ඒ අනිත් ඉතින්. තවත් තියෙන මන්දන් පොඩි අපි කියලා එයාට කොහෙන්ද උදේ ගන්න බෑ. ඉතින් හැමදාම ඇවිල්ලා අම්මා හොඳට බුදි. කට්ට කරලා කියන අම්මා බුදි. ඉතින් එයා දන්නේ නැහැ නමුත් එයාට අකමැති අම්මා බුදිය ගන්න හොඳට දුර බුදිය ගන්න. හැබැයි පොඩි නම. එහෙමත් එකක් තියෙනවා. මොකද එයා මේ ඉරියව්වට එයාට ගන්න බෑ. අතර ආස්වාස ප්‍රස්වාස නිමිත්ත ඡය වීමට පසු එන හෝම් ස්ථානයේ සිටින විට මෙයත් අනිත්‍ය වෙන බව ටිකකින් ආයමත් ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස දැනෙන භාවයට පත්වන බව මතක් වේ. මෙය අනිත්‍ය සංඥාවද? මෙය සතිපට්ඨානයේ ධම්මානුපස්සනා කියා කිවිය හැකියි. ඒක ඇත්තටම ආධුනිකයෙක් වශයෙන් පටන් ගන්නකොට ඔය කියන එකේ දෝෂයක් නැත්තේ නෑ. මේක අපි ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. අපි ආනපාන සංසිල්ල ඇතෝම් විවිධකයන් දෙනකොට ඒකට පුදුම ආශාවක් ඇති වෙනවා නේ මේක දිගට පවතිනවා නම් කියලා තමයි හිතපො නැති වෙලා මේක අපි හිතන්නම් පිටින් සද්දයක් වෙන්නද කියලා නමුත් ඒ සද්ද මේ සමාධි කරනකොට පස්සේ හිත ඉබේම ගැටෙනවා ගැටිලා අවදි වෙනවත් එක්කම අර නොදැනිච්ච ආනාපානෙත් මත වෙනවා සතියත් කඩලා යනවා හිතේ මෙහෙමයි සමාධියත් කඩලා යනවා නිකන් ඇවිත් බැදිලා තිබ්බ මිනිමැසි පොදිය විශ්ලා කියා වගේ වෙනවා ඉතින් ඒක උගෝදෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද එක්ක බාහිර දෝෂයක් වෙනවා මේ කැඩෙනවා කරේ හේතුවක්. එනකම් මගේ සීල කැඩලා වෙන්නේ. නැත්නම් ශ්‍රද්ධාව නැතිලා වෙන්නේ කියලා මේ වෙච්ච දේ ව්‍යසනයක් කංකරච්චලයක් කරගෙන ඒකට පශ්චාත්තාප වෙනවා. නමුත් ඒ වෙනුවට හිතා ගන්න තියෙන්නේ මේ අරමුණකුත් නැතුව නිමිත්තකුත් නැතුව කොහොම සාන්තව තිබිච්ච ඒ සමාධිය අනිත්‍යයි. ඒක කැඩිලා ඇවිස්සුනාට පස්සේ අර නැති වෙච්ච ආනපනයයි මතුවෙනවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් කරන්න තියෙන්නේ මේ විවේකයක් තිබුණා නම් ඒ විවේකයේ අවිවේකයේ ප්‍රතිස්ථාපන වෙනවා. අවිවේක භාවයට හිත වැටිලා පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් ඔය පේන්න පටන් ගත්ත ආනාපානය ආධුනිකෙක් වාගේ නවමුවද ආරම්භයක් දීලා කරගෙන යන්න. එතකොට එයාට අරියට ඉස්සල්ලවතටත් වැඩිය ඉක්මනට ආයසරයක් හිත ආනාපාන කරපත් වෙලා ආයෙත් පැටෙනවා. අර වගේ බොහොම විවේක තමයි. එතකොට තේරුම් අරගන්න ඕනේ අර කලබල වුණාට ඒක හරියට හසුරවගත්තොත් ඒ කලබල ප්‍රශ්නේ ආයෙත් සාන්තිකට හරව ගන්න පුළුවන්. නමුත් සාන්තියට ගියාම ඒක දැනගන්න ආයෙ මේක ඇවිස්සෙනවා. එතකොට දවසක තේරෙයි ඒක සිද්ධ වෙන්නේ මේ මේ මේ බෙඩ් ස්ප්‍රින්ග් එක ස්වරූපයෙන් පළවෙනි චක්‍ර බොහොම ලොකුයි ගා චක්‍ර පොඩි මේ මේ මේ මේ වෙලා ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා ඒක චක්‍ර කීපයකට පස්සේ tempatuකට එනවා. ඉස්සල්ලාම ඇවිස්සිල්ලට වැඩිය දෙවෙනි ඇවිස්සිල්ල කුඩායි. ඊගාවැසිල්ල තවත් කුඩායි. දැන් තවත් කුඩායි. ඒකෙම ඉස්සල්ලාම ඇවිස්සිල්ලෙන් පස්සේ ඉන්න සාන්තියට වැඩිය ඊගාව සාන්තිය ටිකක් අඩුයි. ටිකක් අඩි අන්නේ වෙවි වෙවි යනකොට වෙනවා සාන්ති උනොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් සාන්ති වෙනවා මේ දෙකටම සමහිත පැවැත්වීම තමයි භාවනාව. සාන්තියට විතරක්ම බලාපොරොත්තු වෙන මනුස්සයා කලබල වෙච්ච ගමන් මේකම චිත්ත වික්ෂිප්ත භාවයකට පත් කරනවා. නමුත් ඒක යාගේ දෝෂයක් නෙමෙයි මේ චිත්ත නියාමයක් වැඩ කරන්නේ. ඒ නිසා ඒක වේව් වේව් එකක් වැඩ කරන්නේ. උඩ ගියොත් වැඩනවා. වැටුනොත් උඩ යනවා. ඒක නිසා මේ අවිස්සි අවිස්සන බව සාන්ත බවට ප්‍රතිපක්ෂයි. සාන්ත බව අවිස්සිච්ච බවට ප්‍රතිපක්ෂයි. මේ දෙකටම සමහිතින් හිටියොත් සම්පූර්ණ චක්‍ර බලා ගන්න පුළුවන්. එන්නේ එන්නේ එන්නේ තමන් සාන්ත උනාට මහා ආඩම්බරයකට ගන්න දන්නවද පහට ගැසිලා ඔක ඇවිසෙනවා. ඇවිස්සනාට ඒක නරක කරගන්නේ ඇවිස්සනත් එක්ක ආනාපානේ දෙනී හිටිනවා Tamanට තහං කරනවාක් වාගේ තුන්තරුවක් වාගේ පස්සේ ආනාපානේ කියන ආයතයක් ගන්න. එනිසා මේ තැන්පත් වීම සහ ඇවිස්සීම දෙකට සමහිත ප්‍රවැත්තමින් යන බාහනට විපස්සනාව කියනවා. තැන්පත් බව විතරක් අපේක්ෂා කරන බාහනට සමතය කියලා කියනවා. ඉතින් මේ විපස්සනාව සමතයට වැඩිය මෝරච්ච එකක්. එනිසා යෝගාවචරය මුලින් මුලින් නම් අර සාන්ත භාවය එක දිගට පවතී. ඒක කැඩීම ක්ලේශයක්. ඒක කැඩීම ශ්‍රද්ධාව නැතිකමක්. ඒක කැඩීම සීල නැතිකමක් කියලා Tamante කොදෙස්ටි ගන්න නැත්නම් බාහිර හේතු වෙනවා. ඒ පැත්තක දාලා කරනකොට පස්සේ ආධුනික මනසක් ඇති කරගන්න. තමයි දැනුයි භාවනා පටන් ගත්තේ. දැන් ආනපාන තියෙනවානේ. අවිශ්ිනේ තියෙනවා. මම ආයත ආනපාන කරන යනවා කියලා ගත්තොත් ඒක අනිත්‍ය සංඥාවද කියලා නෑ කියන්න බෑ. ඒක තමයි. නමුත් මේක මේ ඉදිරිපත් කරන්නේ මේක දෙන කායික වටනකම් වෙනවා. ඒක නිසා යෝගාවචර අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? සතිය, මේ සමාධිය, මේ සාන්ත භාවය, මේ ආනාපානේ ඔක්කොම ඇතිව නැති යන දේවල්. මේ ඇතිවීම නැතිවීම කෙරෙහි තමයි මේ කලබල වෙන්නේ නැති වෙන්නේ. ඒකට පුළුවන්තරම් ක්‍රියාත්මක වෙන්න ගියාම ප්‍රතික්‍රියා කිරීම අඩු වෙන්න අඩු වෙන්න අපේක්ෂාව අඩු වෙන්න අඩු වෙන්න ඒ වගේ පුදුම කීකරවිල්ලක් පුදුම ආණ්ඩු මට්ට වීමක් ආම්බාන් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ ඉස්ලාම ආධුනික යෝගාවචරය සාමාන්‍ය ආනාපානේ කීකරු කරගෙන තැන්පත් කරන විනාඩි 35ක් 40ක් යනවා. ඒ නිසා යාට අච්චර චක්‍ර ගන්න බලබල ඉන්න වෙලාවක් හම් වෙන්නේ එහෙම පැය 3-4ක් වාඩි වෙනවා. නමුත් භාවනා කරලා ටිකක් සිද්ධි වෙච්ච මුල් ආනාපානේ මොනට මොන දාලා ඉන්න එක වෙනට 10න් 15න් වගේ සිද්ධ වෙනවා නම් ඒ යෝගාචර පුළුවන් පැයක පරියන්කයක් ඇතුලේ ඒකේ චක්‍ර කීපයක් අවිශ්වෙනවා ආයතන පතන ආයතන ආයතන පතන කරා. සමහර මේ වගේ ලොන් ට්‍රිට් වල බලාපොරොත්තු වෙලා ඉඳ ගන්නකොටම හිත කෙලින්ම මොනවත් නැහැ. කිඳාගත්තා වගේ සමාධිගත වෙනවා වෙනවා. ඒ වගේ කෙනාට පුළුවන් ලංගෝ චක්‍ර ගාන කරකෝ කරකෝ එහෙම ගිහිල්ලා බලන්න කවදා හරි පැය කනම අර පැන්නට පස්සේ ඉඳගෙන හිටියත් එකයි නැගිටලා ගිහලා වතුට්ටක් බීලාවත් එකයි සක්මන් කරලාවත් එකයි අර ගත්ත එකලස ඉරියව්වෙන් කැඩෙන්නේ. ඊයවෙන් කැඩෙන්නේ මේක සිද්ධි කරනකම් තමයි. සිද්ධි කරනකම් වටපිට බලවත් කැඩෙනවා. අතපය හිනුවත් කැඩෙනවා. කැස්සත් කැඩෙනවා. නමුත් ඒකමාරක් විත් හොඳට ඒක වශී කරගත්ත කෙනාට දැන් තමන්ට මුත්‍රාපරක් තියෙනවා. මොකක්වත් කතාවක් නැතුව එමීට මේ නිසාම නැගිටිනවා කියලා ගිහිල්ලා අවශ්‍ය දැනට ගිහිල්ලා ඒ කටයුතු කරන්න වාඩි වුණාට අර හිතේ තියෙන එකට සාධු වෙන්නේ. පසුට කපිවයි කියලා අඩු වෙන්නේ. කකුල පොඩ්ඩක් දිගටලා ආය හදාගත්තා කියලා අඩු වෙන්නේ. ඒකකට තේරෙන පටන් ගන්නවා පොළවේ ගහ ගහ විකුණන්න පුළුවන්. නැත්තම් වැල්ලෙක් කරගෙන බබරෙක් වගේ. ඒ සතිය. කියලාකම එවිසුණත් එකයි තැම්පත් වුණත් එකයි කියන සතිය. ඒකේ සීමාවක් නැහැ දියුනේ. ඒක දියුණු කරන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තමයි මූල කර්මස්ථානයේත් එක යාළු වෙලා ඒක ආද කරගෙන ඒකේ ඒ විපරිණාම තත්ත්වයන් දැකගෙන ඒක මේ පළවෙනි චක්‍ර විතරයි මම මේකේ චක්‍ර රාශියක් කරපන්න ඕන කියලා යොමු කරන පටන් ගත්තා පස්සේ යෝගාවචරය ඉරියව්වෙන් පොඩ්ඩක් ස්වාධීන වෙනවා. මූල කර්මස්ථානේ ආනාපානෙම උනත් එකයි නැගත් එකයි. පැය ගන්න ප්‍රශ්නයක් නැතු වෙනවා. ඕන වෙලාවක දී ඇති වාතාවරණය හොඳම තත්ත්වේ ගන්න පුළුවන් හොඳ තත්ත්වේ ගත්තා. ඒක ඉල්ල කරගෙන යන්න පුළුවන්. එතෙන් යනකන් ඇත්තටම භාවනා මධ්‍යස්ථානික නිශ්ශබ්ද විවේක පරිසර අවශ්‍යයි. නමුත් අර තත්ත්වෙ පුරුදුනට පස්සේ ඒ හතියේ විවිධාංගීකරණය වෙනවා. සාමාන්‍ය අධ්‍යාත්මික නොවුණත් වාඩි වෙලාම නොවුණත් වටේ ඉන්න කට්ටිය ඔක්කොම භාවනා කරන කට්ටිය නොවුණත් තමයි මේක පාස්තාගෙන යන්නට පුරුදු වෙන්නේ ඔය පාඩම උතරින් තමයි පටන් ගන්න. You understand in Sinhala that means. I usually the one sentence or two. What it about? <laughs> One sentence? <laughs> Oh. You need a translation of the same. Yes, it is not going to take so long. Do you understand the question? <laughs> she said the sound. The sound. That is my voice. So asking that uh, the, the you get the at-home feeling that mind or the breath is calmed down and you feel everything, no friction, you are in the comfort zone. And then uh, after a stretch of time, you get a, a kind of a distraction. Mind becomes agitated. And then the question is asking, am I to consider this is the nature of uh, impermanence so calmness now gives into the disturbance and then you, without much get distracted by the disturbance again, and verily mentioned, by that through that distraction again that disappears, breath again appearing. So you take the breath as a sign and without much uh, getting disturbed, you start like a beginner. Now only I started the sitting. Now I have the breath, I have agitated mind, and the mindfulness days before beforehand I had a calm and quiet period, now agitated, never mind. You start with the breath. Again the breath a straight exist. And again you go to the low wave of the, the wave. Again after it goes, goes up, spikes and waves, and ebbs. Going on, and my instruction was to let that cycle to repeat within a sitting number of peaks and ebbs now, to me, there is a pattern there. The amplitude is slowly, slowly reducing. Earlier it was amplitude is very high, unruly, bewildered. And when if you are monitoring it, if you are mastering it, ultimately it, of course it changes from agitation to the calmness, That's not with much drastic. Ultimately that goes into a kind of a calming down where it is very versatile, even you get up and go, that calm, calm atmosphere is, it's intact. You can talk with some men; still it is there. If you open eyes and drink water and again you close eyes, again that calmness is there. That is little bit versatile, it is more season. But uh, that you can't expect at the right from the beginning. Right from the beginning you get the uh, chunks of calm down period and agitated period, calm down period and agitated your attitude must be the indifference towards the calm state as well as agitated state. And when that you accommodate both in the equal attitude, and ultimately that gives a very good chance him to play in the natural unfolding and go and rest in the very versatile kind of a contentment, calmness, and so you become independent of your posture. You become independent of your primary object You become independent of the time of the day, wherever you be. And where once you seasoned it, once you mastered it, even if you are sitting amongst the non-meditators, no problem. You can understand where the mind is and then onward you can proceed. So it's a kind of a cumulative effect of your whole meditative life. හම්බුනේ අසර දැන් මගේ අත්දැකීම දැන් ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාසය නැවතුණාට පස්සේ එකපාරටම ලොකු ආශ්වාසයක් ගන්න එක්පාරට හැංගින් එහෙම දෙයක් වෙනවා. ඒකට ආපෝ සමාධිය වගේ ඔක්කොම නැති වෙනවා. මම මෙහෙම චෝදනා කරලත් මම කියන්නේ ප්‍රශ්වාසය අග බැලීම සඳහා හුස්ම අල්ලගෙන ඉඳලා අද විෂය කරලා තියෙනවා. ඒක උනාට කමක් නැහැ. දැනගන්න මිස්ටේක් එක මේකයි කියලා. ඒ ප්‍රශ්වාසය ඉවර වෙනකම් මොනිටර් කරන්න ගිහිල්ලා හුස්ම ගන්න එක නතර කරගන්න. නතර කරලා ඒක ඇදලා ගන්නවා සුලිසුල ගක් ඊගාට. ඊට පස්සේ ආයෙ බලන්න බැරි තරම් හොල්නවා. ඊට පස්සේ ආයෙ දුන්නා පස්සේ ආයෙ ප්‍රසවාසය බලන්න නැත්නම් Taman දන්නේම නැතුව ප්‍රසවාසයේ කෙලවර බලන්න යෑම නිසා හුස්ප ගැල්ල ආර්ටිෆිෂියලි නතර වෙනවා. ඒක අපේ ඉන්වෝල්වමන්ට් එකක්. අපිට එමෙහිට ඒක විඩ්‍රෝ කරන්න වෙනවා. නැචරල් අවුට්බ්‍රෙත් එක බලාගෙන ඉන්නවා මිසක් අවුට්බ්‍රෙත් එක බැලීම සඳහා මේක එක්ස්පෑන්ඩ් කරන්න හදන්න යන්න එපා. එක්ස්පෑන්ඩ් කරන්න ගිය ගමන් අපි ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. උස්ම ඒකට තියෙන පනිෂ්මන්ට් එක තමයි ලොකු ඉන්බිල්ට් එකක්. Dear Venerable Sir, how do you distinguish the beginning, middle and end of an end of an in or out breath when it is so quick? Now, when it is so quick, you can't do it. So first and foremost, you have to familiarize the breath so that it must happen by its own accord, its own natural course. And once it's calmed down only, uh, and once you tamed it, and seasoned only, you can see the beginning, the middle and the end. So therefore, if you go back to the direct teaching of the Buddha, first he says, Sato Vasa Sati, Sato Pasa Sati, mindfully you do in the breathing, out breathing. And then he says, you find gross in-breath as well, long in-breath gross out-breath as a long out-breath. So you see the mind, is agitated. And then, uh, verily the Buddha says, you are going to experience, not by your effort, the short in-breath and short out-breath. And that means the now mind and the, uh, the object is aligned and they are running in a, somewhat the same speed. And then you can you can say that that, that is face-to-face. face to to when that happens, mind is calm, and then only the Buddha recommends Sabbakaya Patisangvedi, Asasi Samiti Sikkati, Sabbakaya Patisangvedi, Pasasi Samiti Sikkati. You can see the whole breath body as a wave now. Your mind is not scattering off, going, going up and down, and uh, not distracted. The breath is, the phenomena happens, it is very calm. and slowly happen, and that is the time you can monitor is the beginning, is the middle, the end. And the end of the breath in-breath, uh, going to the kind of a gap, and then the beginning of the out-breath. And beginning, middle of the out-breath is the gushing air going out, and it ceases to exist. at the end of the out-breath. And then the gap, and again the out-breath, like uh, you can see. So therefore, don't uh, start the car and start with the third gear. Start with the first gear and then go to the second gear, then only you are qualified to go to the third gear. That many people give the pick up from the third. It is good if it is on the down slope, <laughs> but if the car is in the flat or in the hill, uh, engine can't do. So therefore, it, all the time, Anubhubba Sikha, Anubhubba Kiriya, Anubhubba Patipada, everything must be synchronized and you have to wait till the opportunity happens. When the opportunity happens only you enter into the correct gear. අන්නේ එතකොට ගොඩාක් කලා හැමතිස්සෙම ඉඳ ගන්නකොට අර ටික කරලා ෆස්ට් එක කරලා ඊට පස්සේ එහෙම එහෙමද යන්නේ. එන්නෙන්න ඕනේ නැහැ. මේකදී අර කාලෙක වේග එක ස්ටඩි කරනකන් අපිට මේක කීකරු කරන්න හොඳට භාවනා කරලා දවස් හතරක් පහක් භාවනා කරන ගිය මනුස්සයට මුලමදාග බැල්ලිල ස්ටේජ් එක අවශ්‍ය වෙන්නේ ඉඳ ගන්නකොටම කාම් ඩවුන් වෙනවා තියෙන්නේ. ඊට පස්සේ ආය අවසන් යන්න තමයි. ඔව් ඒ කියන්නේ දැන් මේ වගේ රිට්‍රීට් එකේ ඉන්නකොට හැමදාම එක කරන්න ඕනේ නැහැ නේ. එකපාරට ඉඳ ගන්නකොට ස්ලෝ ඩවුන් වෙලා. නමුත් මම මම මේ වෙනකොට කී සැරයක් උත්තර දීලා ඉතින් මට තාම තේරෙන්නේ නැහැ ඔකට උත්තර දෙන්න. ඒ කියන්නේ ඒක කාම් ඩවුන් වෙච්ච එක නාය මුලමැදක දිග උතුම් බලන්නයි කොටසම බලන්නයි යන්න නරකයි. ඊට දැන් Taman පටන් ගන්නකොටම තත්ත්වේ සම්මේලකත්වලා කාම හුස්මත් වෙන එක එහෙම යන්නේ කයි. නැතිනම් තමයි ආධුනිකයා තමයි ඔය විදිහට අපි විදිහට කාර්යයක් ලර්නින් කාර්යයක් driving ඉගෙන ගන්න කාලේ first එකට දාගන්න අපි කොච්චර වාර ගානක් උත්සාහ කරනවා. ඒක first එකේ ඉඳලා second එකට දාන්න. නමුත් අපි දැන් කාර්ක සමංග කාර්ක කරගෙන යනකොට මතක තියෙනවද first එකේ ඉඳලා second එකට දාන්න කියලා. ඒක දෙක අන්තිම top එකේ ඉන්නකොට පාරේ ඉන්නකොටයි දන්නේ දැන් කාර් එකේ ඉන්නේ driving කරන්නේ top එකේ තියෙන්නේ කියලා. එතකොට ආ දැන් නැතර කරන්න ඕනේ first එකට දාලා විනාඩියක් ඉන්න ඕනේ second එකට දාන්න ඕනේ කිව්වොත් ඒ highway එකට ගියාට පස්සේ අඩු කරලා තියෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් මේ දෙක මම කියලා දෙනකොට මම දන්නේ නැහැ කොහොමද මේ කියලා දෙන්නේ කියලා. ඉතින් උඟ දෙනකොට ඔය ද ඉන්ස්ට්‍රක්ෂන් ටේප් එක අහන්න ඒකදී මම බේරුනේ මෙහෙමයි. ඉඳගෙන ඉන්නකො කොහොම ඉතර කරලා අන්තිම වාක්‍ය දෙක කියන ඉඳ ගන්නකොටම ආනාපානේ කම්ඩාව වෙනවා නම් කරුණා කරලා අර මුල් ටික කරන්න අවුල් කරගන්න එපා. ඒ සංකල්පපත් වෙච්ච කරලා යන්නේ. ඉතින් මේක අර ආධුනිකයාට දෙන උපදේශයයි. පුරුදු වෙච්ච කෙනාට දෙන උපදේශය හැම වෙලාවෙම කටයුතු. ධර්මයේ කියන තද ඇම්බිගියුටි. තද කන්ට්‍රඩික්ෂන් එකක්. ඉතින් මේකෙදී අර ආධුනික උපදේශ වැඩි ඉලිය කරන්න ගියොත් කඩුවක් ගිල්ලා වගේ. වැඩි ඉලිය දෙන උපදේශ ආධුනික පටන් අරගත්තොත් පිස්සු ඇතුලේ කෙටිම කරනවා. ඉතින් මේක හරියට මේ වෙලාවෙට ඇත්තටම තමයි තමනුත් වෙලා කාර්යනිකයක්. තමම වෙලාවක වැඩි ඉලියක් වෙනවා. අන්නේ වෙලාවට අවශ්‍ය උපදේශයේ මේ ෆිට්න විදිහට දාගන්නවා කියන එක යෝනිසමනිකායට සම්බන්ධයි. නිසා කාම් ඩවුන් එකෙන් පටන් ගත්තා නම් ආය අවසන් කරනවා. බබාට නිින්ද ගිහිල්ලා නම් නැගිටලා අහන්න එපා බබා ඔයා දුයිද කියලා. ඒකෝ හැලෙන්නේ කවිය අඩු කරන්න ගන්න. නිින්ද ගියේ නැත්තම් හයිය කරේ තමයි කියන්නේ. ඒකලේ ඔය කෑ ගහන්න බෑ ඇද්දේ කහ ගන්නකො මම නැගිට කව කියලා කකුල් දෙක තෝරන ඕනවලු. බබා දෙන්න යාගෙන යන කිය. ඒ නෝ බබා කකුල් දෙක දිගාරපම් බබා බිම දාන. කකුල් දෙක පොන්නනවා කියන එක දන්නා. මම කකුල් දෙක දික් කරලා අනේ කර්ම දැන් කාරේ ඒක කොහෙද කරන්නේ දැන් ආයෙත් නඩවා දීලා අපි පොඩි කාලේ අපිට අම්මලා කරලා තියෙනවා දැන් ඉන්න අම්මලා එහෙම කරන්නේ ඈ අත්තම්මලා අත උස්සනවා ඔය ඒක තමයි කොට් එක තියලා අම්මා යනවා වෙන වැඩකට ගිහින් පොල් අරුයි තාන්නේ අම්මා ළඟ ඉන්නවා. ඒක බලන්න කොට් එක <laughs> ගන්න. මේ පොරු නෑ රකම් දෙකේ තියාගත්තාම වැද්ද ගන්නවල ටක් කරලා අම්මා කියනවා. ආයෙත් ඒකම තරගන්නේ මො ඉන්දියාවේ ඒකත් නැලෙවි කවි අඩු කරලා. කකුල් නිල්ලෙත් අඩු කරලා. ඉතින් කකුල් දෙක ඇස් කරපුවා බබාදුයි. ඉතින් ඒ ටික කියලා දෙන්න ඕන මම. නැවත හැමතිස්සෙම ආධුනිකයෙක් වගේ පටන් ගන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් ටික ළඟ තියෙනවා. නමුත් appropriate technology ඒක කියලා දෙන්න. ඒ කියන්නේ මොනම විදියකටවත් බෑ. technical writing කියන්නේ කන්ද කනකොට කොතෙන්ද third එකෙන් second එකට කරන්නේ. කියන්න පුළුවන්. technical writing ලියන්න පුළුවන් ද කාට හරි. කොච්චර දක්ෂව ලිව්වත් මම කන්දක යන්නේ බර ගියරකට ඉග්නිෂන් ගහනවා. දැන් සෙකන්ඩ් එකට දාපන්. බර ගියරකට දාපන් කියන එක ඩ්‍රයිවර්ගේ වාහනේ වේට් එකයි කන්දේ හැටියටනේ. උකට ටෙක්නිකල් රයිට් එක කියන්නේ. ඒක භාවනාවේදී අපි ජෙනරල් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. පළවෙනි ගියරක දාපන් හතම පාතියේ මයික් කරව පහේ. දෙකට දාපන් 15. තුනට දාපන් 30 දී කියලා අපි නියත හැකියි. ඔය කන්දක යනකොට බර ගියරකට දාන්නේ いないの So this is happening automatic You're just sort of like be patient and you're just observing it. And it's the, the uh, naturally the body is doing. Uh, of course, that is you can reduce that also. Uh, you have to understand what is the kind of uh, facilitation, facility you have to facilitate. So when it is happening, of course it is happening by itself, but it takes long time. But if you know real, real thing you have to do, you can catalyze it. Catalytic effect is there if you appropriately apply the technology. But if you misapply, the same way it is do negative. So not in the beginning, the middle and the end is giving a catalytic effect to see discreetly within one breath, not the in-breath, out-breath comparison. Now within the in-breath, beginning, the middle and the end comparison. It's a, it's a kind of a very active involvement with the operation. But when the breath is calm, you have to slowly withdraw rather than getting involved and be active. So when to apply energy and stir it, when to withdraw, no teacher can tell you. You have to do it trial and error. And uh, you don't know, according to our mood, sometimes we have to work like a beginner. Sometimes we have to work like a the mature person, whenever the situation happens, get the uh, size of the situation and then apply the appropriate technology. So it is always a trial and error, only one system. No technical, uh, how do you call exactly instructions you can give. But if you apply the wrong instruction, no permanent damage, it's just a wastage of time. So you have to do experimenting and then make up your whole uh, rule of thumbs and uh, go forward. But when you are sharing with the other person, that same thing never applies to the second person. Then you have to go by the book method. Standard book knowledge, uh, that is the safest way. If you are going to apply the same thing you did to the other person, never So therefore, doing yourself is one task, but communicating with the second person or instructing the second person are completely different, different uh, business. අතිභෝජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද පරිදි චේතනාවක් නැතිව ආනාපාන දෙස අවධානය යොමු කරගෙන ඉන්න විට ආනාපානය ඊටමත් සියුම් වී ආශ්වාසය කෙළවරදී ඊටමත් අසහනකාරී පෙළෙන සුළු තත්ත්වයක් ඇති වෙනවා. මෙතනදී ගත් හුස්මයි හුස්ම ඉතාමත් ඉක්මනින් පිට වෙනවා. නමුත් පිට වෙනවාද පිට කරනවාද කියා විනිශ්චය කර ගැනීම අපහසුයි. මට තේරෙනවා මෙතන ඉතාමත් තියුණු චේතනාවක් තියෙනවා කියලා. මේ අසහනකාරී තත්ත්වෙන් මිදීමට හුස්ම පිට කරන්න ඕනේ කියලා. ඒකම මට හිතුණා මේක තමයි පටිනි පටිනිස්සග්ගාන් පස්සේ අසසිතාම හික්කති පටිනිස්සග්ගාන පස්සේ අත්පස සිතාම හික්ක කියන්නේ කියලා. මෙය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. සික්කටි කියන්නේ චේතනාවේ චේතනාවක් ඇතිව හික්මීමද. වහන්සේට පිළිවන් තරයි. ඔයගේ පැති තුනක් ගන්න පුළුවන්. මම කොටස අර ඉස්සල මේ පිටු ප්‍රශ්නේ වගේ අර එකක අන්තිම බලන්න හදනකොට අනිත් එක બ્લોක් වෙනවා හිතෙන් ඒක තද වෙලා දැන් ප්‍රසවාසය අග බලන්න ගියාම ආශ්වාසික පාට දහස් කරලා කරා. ආස්වාසිය අග බලන්න ගියාම ප්‍රසවාසික පාට කඩන්න යනවා. එතන අපි දන්නේම නැතුව හැසිරීමක් වෙලා තියෙනවා. ඒක කොහොම වුණත් හැසිරීමක් වුණත් නොවුණත් එතන අසහනකාරී කරනවා. ඒක කොහොමනක පාලනය කරගන්න බැරි තැනක් මඩ ගොරක්. මඩ ගොරක් කියන්නේ උඩින් පැනලා යන්න හදන්නේ. ඉතින් යන්න ගියාම මේ වගේ අසහනකාරී තත්ත්වයක් තියෙනවා. මේක හොඳට මේ මැනිපියුලේට් කරන්නේ නැතුව රෙජිමෙන්ටේෂන් වලට යන්නේ නැතුව හසුරවන්නේ නැතුව ඇඟිලි ගහන්නේ නැතුව වෙන්නේ පළවෙනි දෙවෙනි සැරේ හරියන්නේ නැහැ. වැරදින එක ස්වභාවයි. මම දිගට මෙහෙම කරගෙන කරගෙන යනවා කියලා කියනම තමයි තේරෙයි. ඒ මේ අතරමැද තියෙන සත්‍ය නමුත් මේකටද පදින්සක් ගන්න පස්සේ මම එච්චර එකඟ වෙන්නේ නැහැ. පදින්සක් ගන්න පස්සේ කියලා කියන්නේ මේක පිළිබඳව මට හරියට ක්‍රමයක් කියනවා කියලා හිතනවනම් ඒකත් බුදු. ඒකේ ඒ වෙලාවට ගැලපෙන දේ යෝගී ක්‍රම තියනවා මම ආනපානියට ආරින්න ඕනේ මම නිමිත්ත ගන්න කතා දෙන්න ඕන කියන හැම දෙයකම අතහැරගෙන තමයි පටිසග්ගාන පස්සේ කියලා කියන්නේ. අපි දැන් මේ දහනක් වශයෙන් කිව්වොත් මුලින්ම අපි මුළු ප්‍රදේශ ලබලා සතිය පිටවන්න ගොඩාක් උත්සාහ කරනවා. ඒ සතිය වෙනුවෙන් අපි සියලු ඥාතින් අදහන වස්තු ගොඩට හැල ඔක්කොම කරලා සතිය වඩනවා. නමුත් සතියත් අතහරින්න වෙනවා කිව්වොත් ඒකට මහා විඥාන වේශණයකටපත් වෙනවානේ. පටිසග්ගාන පස්සේ කරන්නේ සියල්ල අතහැරලා ගත්ත සතිය උදාරින්ද වෙනවා. කොටිම කියනවා සත්‍ය දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගත්ත දවසේ. ඉතින් හරි මහා පොරකේ ලෑල්ල ගැලෙවුවා වගේ මහා භයානක තත්යකට පත් වෙනවා. පණිතක් ගන්න පස්සේ කියන කියන්නේ කිසිම මායින් කිරීමක් නැතුව ඒ උපකරණ ටිකයි වැඩි එනකම් බබයි බේරමයි වතුරයි හේරම විසිකොල්ල දානවා කන්නේ පාන. දැන් තියෙන බබා තියාගෙන වතුර ටික විසිකොල්ල බේරම තියාගන්න එකනේ. අරගෙනයි බබයි බේරමයි වතුරයි ඉතින් ඒකකොට පරිත්‍යාග ගන්න පස්සේ වෙනකොට ටිකක් අමාරුයි. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කෙලිගෙන යනවා ඒක පරිණත ගන්න පස්සේ එන ධර්මානුපස්සනාවේ ආනාපාන සතියේ මේ නිරෝධානුපස්සනා විරාගානුපස්සනා පරිණත ගන්නපස්සනා ඒ කියන්නේ මේ චේතනා ශීල ප්‍රාර්ථනා ශීල ප්‍රණීති ඔක්කොම එක හලනව නෙවෙයි හැලෙන්න පටන් ගන්නවා අනේ හැලෙන්න පටන් ගන්න වෙලාවේදී සික්ඛති කියලා කියන්නේ අන්තිම කොටස. ඒක හිතලා කරන්න ඕන එකද? එහෙම නැත්නම් චේතනාපූර්වක කරන එකක් නැති එකක්. සික්ඛති කියලා මෙතෙන් ගන්න තියෙන වැඩපිළිවෙලට බාධා නොකරන හික්මෙන්ට. මේ වැඩපිළිවෙල ස්වභාවයෙන් වෙන්න පටන් ගන්නවා. උනාට පස්සේ ඒකට ඇඟිලි ගන්න යනවා. ඒක හසුරවන්න යන්න එපා. ඒ වෙන දෙයට වැටෙන්න වෙන්න ඒ වෙන දෙයට විරුද්ධව යන්න ඇඟ දඟලනවා විරුද්ධව යන්න හිත දඟලනවා Taman කියා ගන්න ඕනේ දැන් ධර්මයේ වැඩ කරගෙන යනවා මම හිත වෙනවා යම් ආකාරයකට මේ අනායාසයෙන් සිදුවෙන වැඩේට ඇඟිලි ගන්නෑ අනාකූල निराකූලව සිදුවෙන වැඩේට ඇඟිලි ගන්න එහෙම වැඩේට යන්න ධර්මවා කියලා ඒක තමයි කියන්නේ ඒක හික්මීම කියලා කියන්නේ යමක් කිරීමට අදිෂ්ඨාන නෙවෙයි යමක් නොකිරීමට ගන්න නැත්නම් ඉබේ සාර්ථක ශරීරය හිත සහ අපේ මේ මස්ලේ සහිත ඇඟ මේකට ප්‍රතික්‍රියා කරනවා. අනේ ප්‍රතික්‍රියා කරන වෙලාවේදී ඒක දැනගෙන ඒක නොකර ඉන්න වග බලා ගන්න එක තමයි ශික්ෂාව කියලා ගන්න. ගරු ස්වාමීන් වහන්සේ මොහොතින් මොහොත මේ පංචස්කන්ධය වෙනස් වෙනවා නම් සංසාරයේ සරුන්තරන්නේ මේ වෙනස් වෙන පංචස්කන්ධයේ ක්‍රියාවලියක් නම් මම කියලා කෙනෙකුත් නැත්තම් කාව ගලවන්නද අපි මේ ධෛර්ය දාන්නේ ආදා දෙනු මැනවි එන්නේ මේ වියා ඔබම ව්‍යාකරණ නගන්න බෑ හරියට අපි කියන වචන දාන්න කාව ගලවන්නද අපි මේ ධෛර්ය දාන්නේ අපේ නෑ කිසිම උත්සාහයක් නෑ කවුරුත් ගලවන්න උත්සාහයක් මගේ ඇත්තෙත් නෑ කවුරුත් අතතර්ථ දෙන්නේ නැහැ මගේ එකක් ගැන මම මග බලාගෙන ඉන්නේ ඒක නිසා ප්‍රශ්නේ නැවතත් දාන්න. ඔය ඕකම මම කියන හොඳට ලියා ගන්න ඕකම ලියන්න. නෑ මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේම කියලා තියෙනවානේ මෝඩ ප්‍රශ්න කියලා දෙයක් නෑ කියන්නේ. ඒ නිසා තමයි <laughs> මෝඩ ප්‍රශ්න කියලා කිව්වෙත් නෑ. <laughs> මම අතාරින්නෙත් නෑ. <laughs> මම කියන්නේ මේ මේ ප්‍රශ්නේම ඇති කරගන්න මේ ප්‍රශ්නේ විතරක් කරගන්න මේ මම කියන්නේ මේ ප්‍රශ්නේ කියලා හිතාගන්නකො මේ ප්‍රශ්නේ අසහනයක උත්තරයක් අසහනයක මේ පරයක් නෙමෙයි අටකට ඔක ඔය දැන් මෙතකොට විසඳලා දෙනවා ප්‍රශ්න කියලා පෑනේ පෑන් දාස්ති කරන්න කොලනාස්ති කරන්න ඕනේ නෑනේ දැන් පෑනක් වල නාස්ති වල තියෙන්නේ මෙතන මොකද්ද ප්‍රශ්නයක් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි කියන්නේ සතුටුදායක නැහැ. සත්‍ය අසතුටුදායකයි. පෙළෙන ගතියක් අසහනකාරී ගතියක් තියෙනවා කැවෙන ගතියක් තියෙනවා අන්සැටිස්ෆැක්ටරි ගතියක් ඉතින් මේ අන්සැටිස්ෆැක්ටරිනස් එක මම කියා ගන්නවා නම් ඒක තකතිරුවක් උදාහරණ මුළු භාවනාවම ගන්නනේ මේ තරම් දුක් දෙන දෙයට මම කියන්න එපා මේක තමයි හැටි මේ අපිට කාගවත් දේවල් ඇඟිලි නොගා ඉන්න බෑ නිකන් ඉන්න බෑ කඩි ගායති ඒ කියන ගායක තමයි දුක කියලා කියන්නේ ඒක ප්‍රශ්නේ දුකක් ඉතින් ඒ නිසා ඔය ප්‍රශ්නේ මගේ නෙවෙයි. කොහොම ප්‍රශ්න නැති කෙනෙක් ලෝකේ නෑ. ඔකට උත්තරක් නෑ කියලා කල්පනා හිටියනම් අපිට මේ වෙලාවේ වෙන වැඩක් කරන්න තියෙනවා. කොලෙත් හිතුණා, පෑනක් තින්තත් හිතුණා. නොකරින් බෑ. ඒ ප්‍රශ්නේ මගේ කියන්න නැතුව පුළුවන් දෙයක් ලියුපෙ කරන්න. මං අහන්නේ කවුද කියලා මං කියන්න බලන්න යන්නේ. <laughs> මේ මේ මේ මේ අසහනකාරී තත්ත්වයට මම කියා ගන්නවා නම් මේ අසහනකාරී තත්ත්වය ස්වභාවිකයි කියලා බුදුහාම කියන්නේ මේක අස්වාභාවික දෙයක් කියලා බුදුහාම කියනවා. යමක් ප්‍රකාශ කරන්න යමක් කියන්න යමක් හිතන්න පෙළඹෙන්නේ සතුට නැති නිසා. සතුටක් තියෙනවනේ යමක් කරන්න ඕනකමක් ඇත්තේ නැහැ. හම්බ කරන්න දෙයක් ඇත්තේ නැහැ. කතා කරන්න දෙයක්වත් නැහැ. හිතන්න දෙයක්වත් නැහැ. හිතන කියන වැඩ කරන හැම එකකම මේ දුකේ නිරූපණයක් මෙන්න මේ ටිකට මම කියා ගන්නවා නම් මමෙක් නැහැ කියලා නම් බුදුහාමුදුරනේ කියයි. මමෙක් ඉන්නවා කියනකොට මමෙක් ඉන්නවා තමයි. ඒ මම කියන්නේ ඔය නියුරෝසස් එක තමයි. ඔය තියෙන ෆ්‍රික්ෂන් එක තමයි. ඔය තියෙන අසහනය තමයි. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ එක්ක මේ ප්‍රශ්නේ නායි ඉන්නවද නිවද කරලා. no problem. ප්‍රශ්නයක් අහුවට පස්සේ විග්‍රහ කරනකොට පේනවා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ඒකලගෙන මොකට ප්‍රශ්නයක් වෙන්නේ නැති සාමාන්‍යයෙන් කියන මොකට ප්‍රශ්නයක් වල කමන්නේ කියලා. ඉතින් අපිට තියෙන විග්‍රහ කරන එක විතරයි. කවදා හරි තේරෙයි ඒක නිසා අර දැන් රම්ගෙන් අහලා තියෙනවා කොහොමද කවුරුහරි රහත් වෙච්ච බව දැනගන්න කියලා. ප්‍රශ්න නැහැ. එන තියෙන ප්‍රශ්න ඔක්කොම සාධාරණ ප්‍රශ්න අහලා කවුරුත් උත්තර දෙන්න බෑ. තමයි දුක් පෙන්දා කියලා කරපෙන්න ඉවත් ඉවරයි. ප්‍රශ්නයක් මතුවේ ඊට ආපු ගම වීතික්‍රමණය වෙනවා. ට්‍රාන්ස්ලේෂන්. ට්‍රාන්ස්ලේට් දෙච්ච ගම අනිත් අයට ප්‍රශ්න තමයි ප්‍රශ්න. බුදුජානක කියන වෙන්නේ මේක නතර කරන්න ඕනේ. මේක නතර කරන්න. මේක අස්වාභාවික දෙයක්. මේකට මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේකට ආත්මය කියන්න එපා. මේක තමයි වර්ල්ඩ් පූල් එක කියලා කියන්නේ. මේක තමයි සුලිය කියන්නේ. මේක තමයි ෆ්‍රික්ෂන් එක කියලා කියන්නේ. මේක තමයි අසහනය කියලා කියන්නේ. මේ ප්‍රශ්න කියන්නේ අසහනේ දල්වික්. එසේ කිසිම ප්‍රශ්නයක් පොඩ නැහැ. කිසිම ප්‍රශ්නයක් ඥානවන්තක් නැහැ. ඉස්සර ඒක විතරක් කරන්නේ. නමුත් වෙන ක්‍රමයක් නෑ අපිට මේ සාකච්ඡාවෙන් අර අත්ත ගොඩේ ඉන්න ක්‍රමයක් නෑ. ඒ නිසා බුදුජානක කියනවා භගවා ඥානාති අහන්න ඥානාගානේ භාගතුන් අතර වැටෙන මත වැටෙන්නේ අනුකම්පා කරලා මට කියන දෙන්න ස්වාමීන් වහන්සේ කියලා. ඒ භාගතුන් වහන්සේලාට කියලා අපේ නැති බැරිකම බැරිකම ප්‍රශ්න වලින් අහනවා. දේශානේ මේ ප්‍රශ්නේ මම කියලා හිතා ගන්න ප්‍රශ්නේ මගේ කියලා හිතා ගන්න ප්‍රශ්න මගේ ආත්මේ නම් උත්තරයක් දෙන්න වෙනවා. මේ ප්‍රශ්නේ අහන්න ඕනෙත් නෑ මෙවුවා විසඳන්න බැරි ප්‍රශ්න කියලා නාහිනවනම් අපිට කේසයක් එන්නේ නැහැ. අපරාධ සම්බන්ධ මේ සම්මාස වලට දෙකක් කිව්වට පස්සේ උදාහරණේ මම හිතන්නේ මම ඒකට හොඳට වැටුණා වගේ. අර යතු කැදී උදාහරණයක් වඩා මම හිතන්නේ අරක අපිට දන්න උදාහරණයක් නේද? කොහොමද අද දවසේ හැම පරියන්කෙදීම හිත ඒ විදියට අර කොන් දෙක තමයි අල්ලන්න උත්සාහ කරේ නැන්ද ගැන එච්චර අවධානයක් කරන්නේ. අර මුලින් ඒක දිගට මෙම දිග රවුමක් ගියා බක්ක. ඉතින් හෙන්ඩෙන් හෙන්ඩෙන් කෙටි වෙලා අන්තිම වෙනකොට ගක් කෙටි වුණා. හැබැයි ඒ කෙටි වෙනකොට වේගය එන්නේ එන්නේ වැඩි වුණා ස්වාමීන් වහන්සේ. නිකන් හරියට සුලියක් යනවා වගේ ගොඩක් අයියෙන් හැන්නේ හරියෙන් වේගී. ඊට පස්සේ අර මම ස්වාමීන් වහන්සේ කලින් කිව්වා අර මගේ වචනේ නිමිත්ත කියන අදහස් කරපු එක ඒක ෆෝම් එක ගත්තා ඒක කියන්නේ වලක් වගේ ඇවිල්ලා ඒක ෆෝම් එක. ඒ පස්සේ තමයි මට දැනගත්තේ මේ මම නිමිති කියන්නේ මේකට තමයි කියලා. හයිමින් වැඩ කළ සුලියෙන් හැදෙන අර ඊට පස්සේ එළියක් හැදෙන්න ගත්තා. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ දීපවවාදී අයි මතක් කරගත්තා මොකටවත් මේ සංස්කරණය කරන්නේ මොකද අල්ලගන්නේ ඔකම මම අතහරින්නයි මේ ඉස්සහදරන් කියලා ඒක හිතට නගා ගත්තම අර එළිය නැති වෙලා ඊට පස්සේ එතන නිකන් අඳුරක් අඳුරක් හැදෙනවා ඒක නිකන් හරියට අර කාබන් චිප් එක එක්ස්ප්ලෝෂන් එකක් අඳින්නේ අන්න ඒ වගේ එකක් එතන ඇති වෙන්නේ. හැබැයි ඒක ටිකක් වෙලා තිබුණා ආයෙ අර එළිය මත ඉඳලා. හැබැයි අර්ථ වැඩි වෙලා රැඳෙන්නේ නැහැ එළිය ඉඳලා හදලා. කොහොමද හැම කාර්යයන් කියන මේ දෙක අතරේ තමයි ඉන්නේ. ඒ මම හිතනවා තාර්කිකයි කියලා ඉදිරිපත් වෙන ක්‍රමයේ මම දැන් අපි ගත රූපකයත් එක බලනකොට මම මේකට තව කෑල්ලක් දාන්නම් මේ විතර දෙවි ඉස්සලා ඔන්චිලා කරලා තියෙනවා. නේද? ඔන්චිලා කරලා ඔක්කොම ලාට හොඳට පැදුම් නැතුව එහාට මෙහාට තල්ලු වෙන්නනේ. ඒකනේ අපි කකුල් දෙකෙන් ගන්න හරි ඔන්චිලා පදින එකනේ කරන්නේ. නමුත් අපි හිතමු තල්ලු කරන්න කවුරුකුත් නැහැ. එන පැදුම් ගන්න විදියකුත් නැත්නම් අපි දැන් බලන ඔන්චිලාව සෙටල් වෙන්නේ නැහැ. සෙටල් සෙටල් දැන් ඔන්චිලා මෙහෙම මේ මේ වේගෙන් පදිනකොට හරියටම මෙහෙම මේ පැත්තට නෑනේ. සෙටල් වේගෙන එනකොට කිට් වෙනකොට ඇස් එක වැහුවොත් අපිට හිතා ගන්න බැරුව යනවා දැන් මොන්චිලා මේ අතර මේ අතර පැද්දෙනවද වටේ යනවද නැත්නම් මේ පැද්දිල්ලට සමානුපාතිකද මගේ මේ හිතේ හිතේම නැත්නම් හිත පැද්දෙන මොන්චිලා වේක්ලද මොන්චිලා වේගෙන් පැද්දෙනකොට නම් හරියටම හිතට කියවන්න පුළුවන් ඇද්දක කුලක් කපාන යන පාට මේක හරියටම ආක්කිකක් දිගේ යන්නේ ඔව් මොන්චිලා නතරලාවේ ඇත්තක වහගත්තොත් මේක මනෝ විකාරයක්ද එතන අර ටියුන එකේ ගැම්මද මේ දුවන්නේ නැත්නම් හිතේ ගැම්මද කියලා මේ හිත නිකන් අංජබජල් වෙනවා දහුල් වෙන. ඒක ඒකාන්තම වෙනවා හුස්ම tempat එකේ නෙමෙයි. tempat වෙනකොට ලස්සන වාක්‍යයක් කියුණ අර tempat වෙන වෙනුවට ක්‍රියාශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක හරියට මයික්‍රොස්කෝප් එකේ මැග්නිටියුඩ් එක වැඩි කරන්න වැඩි කරන්න ඒ තියෙන දේවල් සවිස්තරව පේන්න පටන් ගන්නවා. එතකොට අර පෙර දැක්ම වැඩි වුණාම එක මේ ඒකකය දේශ බීම් එකක් වැඩිලා වගේ කැඩිලා මෙව ඇතුලේ තියෙන නලියන ගති හොඳට පේන්න පටන් ගන්නවා. දැන් ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක කතාව තමයි ඔය සිද්ධ වෙන්නේ. අර බලාන ඉන්න එකට හොඳට ફોකස් වුණාට පස්සේ ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි අංශු විසිතුරු වෙලා වතුරු ගැහිලා විස්තර වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ calm and quiet state එක. නමුත් වෙන්නේ මොකද්ද? සම්පූර්ණ විමසිපොදිය විශ්ුණා වගේ එකක් වෙනවා. හැබැයි සතිය තියෙනවා. මයින්ඩ්ෆුල්නස් වලදී සමාධියක් තියෙනවා. මේ සමාධිය එකම අරමුණක් දිගේ යන සමාධියක් නෙවෙයි. අරමුණ දැන් විපරිණාම වෙනවා. අරමුණ සුන්නතුලිය වෙනවා. ඒක නිසා මේ කියන සමාධිය කවදාකවත් කවුරු සමාධිය කියන්නේ මේකට මේ තමයි ඔය පෙන්ලා දෙන්නේ ක්ෂණික සමාධිය කියලා. ඒ ඒ එනම නිමිත්තේ අරමුණ ගන්න යනවා. මේ තිබුණ අරමුණේ තිබුණ නිමිත්ත ඊගා චිත්තක්ෂණයට නැහැනේ. මේක වේගෙන් දැහර තිබුණ පොදිය දීලානේ. විචිතුරු වෙලානේ. ඒක දිහා බලනකොට යෝගාචර කැළඹෙන්න ඕන තරම් ඉඳ තියෙනවා. මේ යෝගාචර දැනගත යුතු මම කරපු දෙයක් නෙවෙයි. මේක වෙච්ච දේ මට තියෙන විපස්සනා. විපස්සනා කියලා කියන්නේ මේ බැල්ම හිටපන්. ඉන්නකොට මේ ශාන්ත භාවය ඇතුළේ බත්තලියෝජ දාන්න වගේ, ජීකරකට වහින්න වගේ, මේ මෙච්කොදිය විසුණා වගේ එන්න පටන් ගන්නවා. හැබැයි මේ ඔක්කොම තියෙන්නේ කාම්නස් එක තියෙනවා. ඉතේ තියෙන ශාන්ති කරගත්තේ තියෙනවා. ආධුනිකයෙක් මේක අභියෝග කරනවා. විවේක වෙච්ච ගතිය තියෙනවා. උදේකලා වෙච්ච ගතිය තියෙනවා. සතිය තියෙනවා. සමාධියක් තියෙනවා. එතනින් තමයි මේ සම්මත ලෝකේ කඩාගෙන මේ පරමාර්ථයට යන්න හදන්නේ. ඉතින් ඒක හොඳට අපි ඒකට අනුග්‍රහ කළොත් ඒකේ light and lightness කියන දෙකම එනවා. එක්ක ආලෝක සංඥා වෙනවා නැත්නම් සහැල්ලු ගතිය වෙනවා. සහැල්ලු ගතිය කියලා කියන්නේ මේ මැසුකදී ඇවිසිච්චා මේ මැසු නිතරම මෙහෙම දඟල දඟල ඉන්නකොට අර පොදි ගිනක තියෙන බරු එල්ලපු ගතිය නෑ. සෑහළු ගතිය එන්න පටන් ගන්නවා. මේක නිකන් හරියට ඔන්චිලා උඩ කියලා පල්ලයට ගන්න ගතිය. ඉහි පහලට යනකොට පපුවයි දන්නේ කියලා ඔය කියන්නේ අන්නේ දැවිලි එන්න පටන් ගන්නවා. හැබැයි මේ හොඳ වැඩක් වෙන්නේ. මේ ඇඟ ගුරුත්වාකර්ෂණය තිබුණු යානාව ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියාම අපි කොහොමද මේ ග්‍රැවිටි එක හැදිච්ච ඇඟ ප්‍රතික්‍රියා කරන්නේ? ඔක්කොම භාවිත පටන් අර ගන්නවා. අපිට ඔරියන්ටේෂන් එක නැති වෙනවනේ. ඒ වගේ પરමාර්ථ ලෝකෙට යන්න හදනකොට ලොකු අභියෝගයක් වෙනවා අපේ ආගයන් ආඩම්බරයන් වලට අපේ දිශාගත වීමට අපේ හැම දෙයකටම. මෙතනදී එකයි කරන්න තියෙන්නේ යමක් නොකර සිටීම. අපේ හැම ශක්තියක්ම ක්‍රියාවක් කරන්න හදනවා. තර්කේ මනස ක්‍රියාත්මක කරන දොන ඇඟ ප්‍රතික්‍රියා කරනවා. මේක බයයි මේක වැරදිලා දන්නේ අපි හිතුව දෙයක් නෙවෙයි දන්නේ නැහැ. සමතේ දන්නේ නැහැ, විපස්සනා දන්නේ නැහැ, මේක සමාධි කියනවා දන්නේ නැහැ කියලා ගොඩාක් දේවල් එන්න පටන් ගන්නවා. ඒකට ඔක්ක දැනුම කියන්නේ නැහැ. ඔක්කොම කියන්නේ කෙලස් කියලා. යම් කිසි කෙනෙකුට ඒක දිහා බලාගෙන මේ බුදු දානවාදගේ ශිල්පයක් දිගේ යන්නේ, ශික්ෂණයක් දිගේ යන්නේ. මේ අරමුණ හොඳට පරිණාම වේගන යනවා. උඹට තියෙන්නේ ඕක අනුගේවක් වගේ බලහන් ඉන්න එකයි කියලා ගන්න නිවන් දැකලා ඉන්න බෑ. නිවන් දැකපෙකට විතරනේ ඔක් කරන්න පුළුවන්. ඒ නිසා නිවන ගැන දන්නේ නැති මිනිසුන්ට ඔක් කරන්න බෑ. ඉතල නිවන් දැකපු මිනිස්සෙක් නම් අන්න මේක තමයි නිබ්බාන ගාමී ප්‍රතිපදාව මම කොහොමද කරන්න ඕන කියලා දන්නවා. නිවන කියලා කියන්නේ රත්තරන් ගුලියක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නෑ. නිවන කියන්නේ දිවි ලෝකයට නිනිමග කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නෑ. ඉතින් මොකද්ද මේ කෙනෙකුට පේන්න තියෙන තිබුණ සංගම් සබ්බදණීමේ බංගස්ථාන ගන්න ඉතින් බංගස්ථාන වෙලා යන එකක්. ඊට බංකොලොත් වීමක් තියෙන්නේ අර මාතට හේඳ අඩිලා. එනිසා නිවන පිළිබඳ යම් අදහසක්. ඒ කියන්නේ හීනකින් දිව ගාපු රසක් වගේ දැනගන්න ඕනේ මේ ටික විසිරී යෑම, දියවි යෑම තමයි නිවන මෙන්න මේ වැඩේ. අනවා අපිට එකයි කරන්න පුළුවන්නේ යමක් නොකර හිටපො. ඒකට ශික්ෂණය කියලා කියනවා. මේ නිවනම නෙවෙයි. මේ නිවනට යන්න මකර තොරණින් ඇතුල් කරන්න ඉසලා මේ ඩෙන්ටිටි කාඩ් චෙක් කරන වෙලාව. ඒ ඇත්තටමද හොරෙද්ද කියලා බලන්න වගේ. ඒකම ඊට පස්සේ හත්තට සැරේ 10 15 සැරේ කර කර පෙන්නනවා. හදලා දෙනවා කුඩු කර. ආය හදලා දෙනවා ආය කුඩු කර. ඒක දිගේ යන්න පටන් අරගත්තට පස්සේ මේ මනසකේ තිබුණා නම් යම් ස්ථාවර අවයන් ආඩම්බරයක් ඇසේනම කුඩු වෙනවා. රුචි අරුචිකම් පද්ධතියක් තිබුණා. ඒනම කුඩු වෙනවා. පෞරුෂත්වයක් කියලා ගත්තා. මම නම් මෙන්න මෙහෙමයි අරෙමි. ඒ ඔක්කොම පච. ඒක ඔක්කොම නිකන් කරගන්න බැරි දේවල් බව තේරෙනකොට ඒ මනසට අනන්තවත් වාර ගන්නක් තියෙනවා. අලුත් අගයන් ආඩම්බරයෙන් අඳුරලා. අමෝල් පෞරුෂත්වයක් ඇති කරගන්න. අවුත් අලුත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිත ඇති කරගන්න. ඉතින් ඉතින් හොඳට දැනගෙන අර නැව අතහැරලා දාලා අලුත් හැවට ගන්න. ඒකට ඒකත් හැලෙන බව දැනගන්න. සතර වෙනකොට හැල හැලෙනවා. හැබැයි හැලුනට එකට එකක් එකට එකක් සියුම් කර කර සියුම් කර කර යනවා. ඒ අතරමැද කොයි එක ඇල්ලුවත් අහු. දැන් මේ පළවෙනි වතාවට මේ මේ වෙන ඒ දී විනිවිදම දකින්නයි කියන එක හරහ බැලලා දක්නවා කියන එක ඒක නිකන් සාමාන්‍ය කියන්නේ තියෙන්නේ මේ ගුවන් ඥානයක් අජතාවකාශ ඥානයක් වගේ කෘත කක්ෂයෙන් එළියට යන වෙලාව. දැන් ඔය මොකක්ද චැලෙන්ජර් එකනේ යන්නේ. චැලෙන්ජර් ඉතල ප්ලේන් එක වගේ නෑනේ. ගිහිල්ලා ඒකෙන් නේ ෂූට් අවුට් කරලා යන්න හදන්නේ ඔය මේ කක්ෂගත වෙන්නනේ. කක්ෂගත වෙන වෙලාවේදී ගුරුත්වයෙන් අපි අයින් වෙන වෙලාව. අනිත් එක නැත්තම් කියනවනම් කේන්ද්‍රාභිසාරි බලයෙන් කේන්ද්‍රාපසාරි බලයට මාරු වෙනවනේ එකක් අයින් කරගෙනකොට බල දෙකක් ක්‍රියාත්මක වෙනවනේ. අන්නේ බල දෙකේ මාජින් එක හිතන්නේ. මැද කෑල්ල කිසිම බලයකට අහු වෙන්නේ නැහැ. කේන්ද්‍රාභිසාරි කේන්ද්‍රාපසාරි අතරමැද ඒක මේ නෝමෑන්ස් එරියා. එතනදී තමයි තීන්දුව ගන්න. හැබැයි අපිට ඒකකට නිකන් කාගේ බලයේද ඉන්නේ දන්නේ නැහැ මොකද්ද දන්නේ නැහැ හරි අපහසුකටපත් වෙන නිසා මේක ලක්ෂ වාරයක් පුරුදු වෙනවා. කිසිම කෙනෙක් කවදාකවත් පර්ෆෙක්ට් කරන්නේ නැහැ. මොනවා හරි ඇඟිලි ගන්න. ඉතින් ඇඟිලි ගහලා ගහලා ගහලා නමුත් තේිනවා අපි මෙච්චර මේක අවුල් කරන්න ගියාට ධර්මයේ සත්‍යයයි. ධර්මය යන දාම මේක පේනවා. පේන දාසේ දවසක කියනවා සම්බරන්නේ සම්බන කපම් බැදගෙන ගන්න බැදගෙන කපම් මම නෙවෙයි මුකුත් කරන්න කියලා බලන්න හිටපුවාම එදිටි හොඳයි කියලා කියේක වගේ නියම ඉන්තිලාවගේ ලීලා නැත්තම් මොකේ ලීලා හරි කොට වෙන එකයි තියෙන්නේ පෙන්ඩියුලම් එක නෙවෙයි මොකක් හරි අල්ලා ගන්නවා එක එකකට එක එක දේවල් වදින්නේ මේ තමන් තේරුම් අරගන්න ඕනේ මේ ඔක්කොම බණ කිව්වට තමන්ට අහුවෙච්ච එකේ appropriate technology ඥාන ප්‍රඥාව කියලා එකක් තියෙනවා අනේ ඥාන ප්‍රඥාව දාලා ඔක්කොටම බණ කියනකොට තමන්ගේ කැලේ අරගෙන කොට එන එකයි තියෙන්නේ ඒක අනුන්ට කියන්න යන්නත් එපා ඒක කන්න මං කරගෙන පිස්සු මට තේරෙන්නේ නැහැ උඹට හොඳයි ඒ යාගේ පිස්සු එයාට මෙයාගේ පිස්සු මෙයාට අහුවෙච්ච එකෙන් කොට එන එකයි තියෙන්නේ හැබැයි අපි ඔක්කොටම පිස්සුද කියන්න දන්නේ නැහැ දැන් අපි හිතුවා ඔකෙන් දැන් හරියට නිවන යනවා කියලා මේ ඉතින් යන්නේ හරියටම ෂුවර් කරලා එහෙම එක්කත් නැහැ මොනම දාතිකයක් දෙන්නේ නැත්නම් පිස්සු යන හැබැයි ඔක්කොම එක එක මේ සයිලම් එකට යනවා. පිස්සු හරි මොකක් හරි. තවදී නපත්. ඔව් අපි අතුරු ප්‍රශ්න වහම නැතර කරලා මේ ජානක ඉදිරිපත් වෙන හැටි විතරක් ගන්න. ඒක මේක විතරක්. ඒක කියෝ. බබා. අතිගත අතිගත <laughs> ස්වාමීන් වහන්සේ යම්කිසි ප්‍රසාද ජනක අරමුණක් ආයතනයක් ආයතනයක් ආයතනයක් හා ගැටුණු විට එම අරමුණේ සමුදය ආස්වාදය ආලීනවය අස්තංගම යහා නිස්සරණය ගැන මෙනෙහි කර එම මාර උගුලෙන් ගැලවිය යුතුයයි අසා ඇත්තේ. එය යෝනිසෝමනසිකාරයේ වශයෙන් ගත හැකිද? දැනට පවත්වාගෙන යන දේශනාවේ සඳහන් පරිදි නිබ්බිදාව මෙයට ගලපා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න තියෙනවා. ඔය ඉතින් අර මේ මුලමදාග නිසරණය අදිනව සලකා ගැනීම යොමුමස් කාර්ය වශයෙන් කියන්න පුළුවන්. ඒ ඉතිහා බලන් ඉන්නකොට අරමුණු දෙකක වෙනසක් තියෙනවා. මේක රුචි දෙය මේක අරුචි දෙය දෙකම අරමුණු විතරයි. අපි ගත්තොත් තේජෝ ධාතුව තේරුම් ගන්න ඕන නම් උණුසුම විතරක් තේරුම් ගන්න බෑ සීතලක් තේරුම් ගන්න බෑ. තේජෝ උණුසුම තේජෝ ධාතුවට තේජෝ ධාතුවේ උණුසුමට ඉන්න බෑනේ සීතලක් නැති. සීතලක් ඉන්න බෑනේ උණුසුමක් නැති ඒ නිසා උණුසුමට විතරක් කැමති කියලා ගත්තොත් තේජෝ ධාතුව තේරුම් ගන්න බෑ. එතකොට අර තේජෝ සහ තේජෝ ධාතුවේ තියෙන සීතල උණුසුම දෙකම සම රසය ඇතිවීම නිර්වින්දනයක් කියලා කියනවා. තේජෝ උණුසුමට විතරක් කැමති සීතලට අකමැති නම් උණුසුමේ වින්දනයක් තියෙනවා. නිර්වචනය කියලා කියන්නේ දෙකම සමානයි. එතකොට මේක පෙන්වන්නේ ගංගානන්දගේ වැලි තලාවක තියෙන වැලියට වල දෙකක වෙනසක් නැහැ. ඇත්තටම හැදී වෙනසක් තියෙනවා. ඒ නිසා නමුත් වැලි ගොඩක් ගොඩ දාන මිනිස්සයාට මේ වැලියට මේ වැලියට කියලා වෙනසක් නැහැ. ඒ වගේ තමයි රූපයක් දැක්කත්, සද්දයක් ඇහුවත්, ගඳක් බැලුවත්, රසක් දැමුවත් ඔක්කොම ගංගානන්දගේ වැලියට වගේ. මේ වගේ තියෙන සමරසය එනකොට choice එක නැතු වෙනවා. මේක ඕන මේක එපා. මේක වේවා මේක නොවේවා නැතින ඔක්කොම කියන්නේ සමරසයක්. අන්න ඒකට එනකොට මේ එකිනෙකට එකිනෙක ඉස්සර දුවන්න හදන ගතිය. අර පාගගෙන මෙයාට ගිහින් දෙන්න ගතිය. මේක විතරක් ඕනේ මේකෙපයි කියන එකේ තියෙන අර ළමාකම ගැටුම ශික්ෂණයක නැති වෙලා යන තමයි ඒක ඉස්සරහට එන්නේ යොම්ස්මස්කාරක ඉස්සරහට යනකොට තමයි එන්නේ නිබ්බිදාව කියන එක. ඒක නිසා ඉස්සරහට ඒක බලාපොරොත්තු යොම්ස්මස්කාරක යන එක කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරමින් සිටියදී කයේ ධාතු මෙනෙහි කිරීම කෙරේ සිත ඇදී යයි. එය එසේරීමට ඉඩ දෙන්නද ආනාපානයට නැවත අවධානය ගේන්නද? දෙකම කරන්න. නමුත් ආනාපාන නැවත අවධානය ගෙනීම අත්‍යවශ්‍ය දෙයක් හෝ හොඳම දෙයක් කියන්න බෑ. ආනාපාන හිත තැම්පත් වෙලා පෙරදක්ම එනකොට අදිමොක්කේ එනකොට ඉතලා කයේ ධාතු ගුණ පෙන්වනවා. ඒක කලබල කරන්න දෝ කය ගුණ දැක්කොත් කය කියන්නේ මගේ කොටස මගෙන් නොවන ළඟ තියෙන ධාතු උනත් පේනවා අන්තිමට ආනාපානිය කය අතර දෙකේ වෙනස කය සහ පිට අතර ඇති වෙනස කොහොම සම්බර වෙනකන් සත්‍ය විවිධාංගීකරණය වෙනවා ඒ වෙනකොට සැකයක් එනවා නම් මට හරිද වැරදිද කියලා ආනාපානට යනවා සැකයක් නෑ නිසකන දිගට පැතිරෙන්න දෙන්න ස්වාමින් වහන්සේ ආනාපාන සියුම් අවස්ථාවේදී නැති වූ අවස්ථාවේදී ප්‍රහාණය වන කෙනෙක් තුළ ස්වභාවය වෙනස්ද? That is සියුම් අවස්ථාවේදී ප්‍රහාණය වන කෙලෙස් වලට වඩා ආනාපානය නැති අවස්ථාවේදී ප්‍රහාණය වන කෙලෙස් ප්‍රබලද යන්නේ. වාසල් දෙන්න. මේ ග්‍රැජුවල් තමයි අරකම තව තුනටත් සියුම් වෙනකොට කෙලෙස් බර අඩු වෙනවා. නැති වෙලා යනකොට ඊටත් වැඩි අඩු වෙලා යනවා. ඒක නිසා ඒකේම අපි කිව්වොත් ඉර බහගෙන යනකොට අන්ධකාරය වැඩි වෙනවා. ඉර නැගෙනකොට අන්ධකාරය අඩු වෙනවා වගේ ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. දත්තර ස්වාමීන් වහන්සේ කලක සිට ආනාපානය වඩන. සති කීපයකට පෙරදී මාගේ හෘද ස්පන්දනය උෂ්ම ඉහළට සහ පහළට යැවීම තුළ සටහන් වන බවත් දැනුනි. එය කෙසේ දෙයත් හුස්ම ඉහළට යෑමේදී හෘද ස්පන්දන දෙක තුනක් සහ පහළට යෑමේදී ඒ ප්‍රමාණයම හොඳින් දැනෙන්නට විය. දැන් මා ආනාපානයට බැසගත් පසු මේ ක්‍රියාවලිය ඉතා ප්‍රකටව දැන්න අතර හෘද ස්පන්දනයේ මහා කම්පනයකින් දැනේ. මේ කම්පන නිසා මාගේ උඩුකය චලනය වන බවක් දැනෙන බවක්ද දැනේ. මේ අවස්ථාවලදී සිත බාහිර අරමුණු කරා නොයයි. ක්‍රියාව වෙනස් නොකරන්නේ නම් මේ தත්ත්වයේ දිගටම අඛණ්ඩව පවතී. 1. මේ ක්‍රියාවලිය මාගේ භාවනාවට යහපතක්ද යන බව කරුණාවෙන් පහදා දෙන්නු මැනවි. 2. මෙසේ ආනාපානය වඩ아가න යද්දී මාගේ වම් මැස දෙදෙසින් ඉදිරියට පිහිට ඇති කුඩා දීප්තිමත් ආලෝකයක් තුළට ප්‍රසවාසයේ ඇදී යන බවද පෙනේ. මෙම தත්ත්වය දීර්ඝ වේලාවක් පවතින්නේ නැත. ආලෝකය නොපෙනී යයි. එසේම මෙම පළමු ක්‍රියාවලියද පරයන්ක පහක් කරන විට එකකදී පමණක් මතුවන්නේ නැකි. නිතර මතු නොවේ. මේ ක්‍රියාවලිය සහ ආලෝකය ගැන පහදා දෙනු මැනවි. මේක මේ මේ ස්වභාවයෙන් ඉදිරියට යන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේක එහෙමම භවනා ඉදිරියට යනවා. එහෙම නැත්නම් කියනවා නන්නතර විචේ හිත දැන් කයට ඇවිල්ලා සමාදාන බණ ඇතුළටත් ගිහිල්ලා හුදු ඒක ඇතුළේ තියෙන විස්තර පෙන්වන වෙලාවක්. එතකොට බාහිරයක් තියෙනව මතකවත් නැහැ. මේක මේ මේ කියන්නේ පොළාපහින ගතිය නැති වෙලා හිඳා බහින ගතියට ඇවිල්ලා තියෙනවා. මේක ආනපන විතරක් නෙවෙයි සක්මනේ දිත් කරගන්න පුළුවන් නම් නැත්නම් පලාලියනකොට වැඩක් කරනකොට ඒ කරන වැඩේ දිහාට හිත අන්තරාවලෝකණය ඉන්සයිට් කියන්නේ ඒකයි. ඒක වෙනවනම් කොහොමද ලබන්නේ? එතකොට කියන්නේ one thing at a time and that done way. ගොඩක් දේවල් ඔබේ දාගන්න එකයි ඒක හොඳට බෑගන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේගෙන් අසරයි මගේ මෙතෙක් අත්දැකීම. එක පළමුවෙන් ආස්වාද රස ආස්වාදෙත්. කියලා කෙනෙක් කියනවා මගේ ආස්වාද රැල්ල උඩට ආස්වාද රැල්ල උඩටත් ප්‍රාස්වාද රැල්ල පහතටත් යෑම ඒ අතර ગેප් එකක් සමග දැනෙනවා දෙක ආස්වාද ප්‍රාස්වාද සිවුම් වෙන විට ગેප් එක දික්වීම හා උස්නාරෙන් ඩොට්ටු නෑ උස්ම රැල්ල කෙටිවීම පෙනෙනවා මෙවිට ප්‍රාස්වාද <laughs> උණුසුම් බවත් ආස්වාදයේ උණුසුම් අඩු බවක් පෙනෙනවා තුන තවත් සියුම් වී විට හුස්ම ගන්න බව ඇඟෙන්නේ ප්‍රස්වා රාස්වාදයේ උණුසුම් භවයෙන්ුත් වායුව <laughs> sorry සැලවෙන භවයෙන්ුත් හා එය හැපෙන ස්වභාවයෙන් තිය. හතර එවිට අවකාශයක වායුවක් කරගෙන වාසයේ පෙනේ. මේ විට ආස්වාද ප්‍රාස්වාදයේ බලා සිටන විට දෙකකින් එකක් වෙයි. දෙකකින් එකක් දෙකකින් එකක් වෙයි. දෙක එකක් වෙනවා. හරි. ඊට ආ කියලා දෙනවා. ආ නැවත ආස්වාදයේ ප්‍රසාදය මනසේ දැනි නැවත ඉක්මනටම හතරවන මට්ටමට එයි. ඒ කියන්නේ ආස්වාදයේ වායුවක් කරගෙන වගේ. එසේ වෙත් නැවත නැවතත් යටම ආපහු යයි. ඒ කියන්නේ ආස්වාදයේ මනසේ දැනි. කකුලේ වේද කකුල් වේදනාව පසුබිමේ තිබුණත් ආනාපාන සතියේ ඒ තරදරයක් නැත. නැතහොත් ආ කකුලේ වේදනාව වැඩි වෙයි. මෙය දෙස මා දුරින් මගේ නොවේ කියා බලා සිටියත් මිනිසු ගණනක් පසු වුණත් වේදනාව උසුලා ගන්න බැරි විට කකුල දිගහැරීම. එවිට නැවතත් දෙකට හෝ තුනට පමණ යන්නේ. ඒක තුන කියන්නේ අසල් නියුමේට ગેප් එක දික්වීම. තුන කියන්නේ සියුම්ට උස්ම ගන්න බව හැඟෙන්නේ උණුසුම් භාවයේ සෙලෙන බලන තියෙන. කොයි විටකවත් බියක් ඇති වී නැත. SPO විට කහ සමර ගාපු බිත්තියක් පෑයක් පසුබිමේ තිබේ. වරින් වර හිර වලාකුළකින් එළියට ආවා වගේ පෙනුනත් බොහෝ වේලාවක් තිබෙන ප්‍රභාස්වරයක් අත්දැකී නැත. ඇඟේ සැප ভাইබ්‍රේෂන් හා කූඹි දිනුනවා මෙන් දැනේ. මගේ ප්‍රශ්න. එක මගේ භාවනාවේ මෙතෙක් දියුණුව හරි ක්‍රමයට වී ඇද්ද? හරිනම් එක මත්තර භාවනාව දියුණු කිරීමට ගත යුතු පියවර කරුණාවෙන් පෙන්වා දෙන්න. තුන හුස්මේ ධාතු කොටස් තුන මට මම එකිනෙක හිතින් හඳුන්වා හුස්මේ ධාතු කොටස් තුන මම එකිනෙක හිතින් හඳුන්වා ගන්නවාද නැතුව මට එලෙස පෙනී යනවාද කියලා ස්ථීර වශයෙන් නොදන්නේ. මගේ විශ්වාසය පෙනී යන එකයි. හරි කියා පෙනී යන එක පෙනී යන එක හරි කියා. එය එසේ. අතන ඕවරෝල් විස්තරය හොඳයි. ඒ කියන්නේ පළවෙනි වතාවට නම් මේක වෙලා තියෙන්නේ ලියන්න ගත්ත උත්සාහය උත්සාහයක්. මේක සාමාන්‍ය පළවෙනි වතාවෙන් කියන්න අමාරුයි. මේ කීපතාවක් වුණාට පස්සේ තමයි ඔගේ ගුණයක් ඇති කර ගන්න වෙන්නේ. ඒකත් ගුණයක් ඇති වෙන්නේ පණ අහලා හිතට සෑහෙන විශ්වාසයක් ඇති වුණාට පස්සේ මේකේ පුංචි පුංචි අඩුපාඩුකම් වගේ අපෙන් තියෙනවා. නමුත් ඒක කිසිසේත්ම ප්‍රථමණයට බලපාන්නේ. ඒ නිසා මේක හරි දෙකයි කරන්න තියෙන්නේ. එකයි කරන්න තියෙන්නේ මේක නැවත නැවත ගුණ ගැසීම සඳහා සිදුවීම සඳහා කුමක් කළ යුතුද ඒක කරන්නේ. ඒක නැවත නැවත දකින්න දකින්න ඔබේ තියෙන අඩුපාඩු කන් ටික ඔක්කොම හැදිලා ව්‍යාකරණ හැදිලා ඉදිරිපත් කිරීම හැදිලා කරලා දෙන බාට බහනවා බලපන්න. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. ස්පර්ශයේ පිළිබඳ ප්‍රශ්න. ආනාපාන නිමිත්ත නොඇතෙහි යත් අනිත් ආයතන වලින් එන අරමුණු, ශබ්දය සහ සිතුවිලි ප්‍රධානව ඇවිත් යන බව වැටහි. මෙයත් ස්පර්ශ තලයෙන් එහාට. බොහෝ පිං. දැන් මේකෙදි කියන්නේ අපි වෙන ගොඩක් ඉන්න පාරක ඇවිදින කෙනෙක් වගේ. අපි වෙන ගොඩක් ඉන්නවා වෙන කිවර්ම කර්මම ඉඳලා යන්න ඕන කියලා හිතුවොත් අපිට ගමනක් කරන්න බෑනේ. ඒ නිසා අපි යන්න බහිඳ තීන්දුව කරනවා. පිටරවත් පේනවා මේ අඩි දෙක තුනක් යනකොට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහින් මිනිස්සු එහෙට යනවා මෙහෙට යනවා පැත්තට යනවා. ඉතින් Tamanට පුළුවන් නම් මේ මිනිස්සු යන්නේ මේ මිනිසුන්ගේ යොදාගත්ත න්‍යාය පත්‍රයකට මාව හම්බ වෙන්න එනවත් රට බාධා කරන්නවත් නෙවෙයි කියලා අපිට සෙනක නැති පාරක් වගේ යන්න පුළුවන්. හැබැයි සෙනග නැති බාරක තරම් වේගෙන් යන්න බෑ. ඒක නිසා Tamanට මේ ආනපාන නිමිත්ත නැති කරගන්න වශයෙන් ගියාට පස්සේ අනිත් නිමිති පෙනෙද්දි සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් අනිත් නිමිති කරදර නැතුව සතිය පාත්‍රණට ගිය දක්ෂකමක් තියෙනවා. අනිකුත් ශබ්ද වේදනා හිතිලිතියෙදි අර ගත්ත සතිය කඩා ගන්න නැතුව යන්නේ. මම නැවතත් කියනවා. බාධා වලින් තොරව පවත්තන සතියට වැඩිය ලොකු ක්‍රියාශක්තියක් තියෙනවා. බාධාවල් තියෙද්දි හිත කරදර ගන්න නැතුව ඒකට චෝදනා නොකර වට ගන්න නැතුව සතිය පවත්වන්න පුළුවන් නම් හරියට උගාක් බිසි ස්ට්‍රීට් එක ඩ්‍රයිවිං කරන මිනිස්සෙක් වගේ ඇක්සිඩන්ට් කරගන්න. හැබැයි උගාක් විවේක තනක යනවා වගේ වේගෙන් යන්න බෑ ඇක්සිඩන්ට් නැතුව යන්න. එහෙම නැත්නම් කවුරුත් නැති පාරක ගිහිල්ලා ඇක්සිඩන්ට් නැතිකම කොහේ. සෙනඟ ගොඩාක් ඉන්න පාරක් ගිහිල්ලා ඇක්සිඩන්ට් නැතිකම කොයි ගත්තොත් ඕනම කෙනෙක් දන්නවා සෙනඟ ගොඩක් ඉන්න පාරක් ගිහිල්ලා ඇක්සිඩන්ට් නැතිකම තමයි වටිනදේ. ඒකට පුණුවක් එන්න ගන්න. අතිබෝධය. නිමිත්ත ඕනම දෙයකට නිමිත්තක් කියලා කියන්න පුළුවන්. අපිට උඟක් වෙලාවට නිමිත්ත කියන්නේ භාවනාව සාර්ථක වෙන නිසා අරමුණු නීවරණ නැති වෙන නිසා හිතේ ප්‍රභාසරයක් එනවා. ඒකට ප්‍රතිභාග නිමිත්ත කියලා කියනවා. නැත්නම් නිමිති බලනවා කියන එක ලෝකේ තියෙන දන්නේ. මොකක්ද? තේනහන්නේ? ඕන දෙයක් නිමිත්තක්. ඕනම දෙයක් නෙමෙයි නිමිති කියන වචනේ පොදු වචනේ මට මේක නිමිති කරගෙන කතා කරන්න පුළුවන්. මට මේක නිමිති කරලා කතා කරන්න පුළුවන්. ආනපනේ නිමිති කියන්නේ ඉස්සල්ලාම ආනපනේ හැපෙන එකත් එක නිමිත්තක්. ආනපන සංසුනන පස්සේ එන ආලෝක නිමිත්තක් නිමිත්තක්. ඒ නිසා ආනපනයේ නිමිති දෙකක් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා හරියට කියනකොට ඩිෆයින් කරන්න ඕනේ. මේකේ සාමාන්‍යයෙන් නිමිත්ත ටිකක් ඕලාරිකව පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් ආගෙන ඉන්න කෙනාට ඉතල තේරෙන්නේ නැහැ. මට ආනාපානේ හැපෙනකොට නාසිකාග්‍රය දැනෙන උණුසුම් සිසිලස නිමිත්ත. ඊට පස්සේ ආනාපාන සම්පූර්ණයෙන්ම සංසිඳිලා නමුත් වෙන ආලෝක නිමිත්තක්, ප්‍රතිභාග නිමිත්තක්. ඒක මේ දෙක මේ මේ වගේ ප්‍රශ්න එන්නේ ඩිෆයින් වෙලා නැතිකම නිසා. අති පූජනීය දර්ශවාමීන් වහන්සේ මෙම රිට්‍රීට් එක අවසානයේ අපගේ එක ස්වාමියා සහ පවුලේ අය මෙම කාලය තුළ සිදුවී දේ ගැන අසන විට මොනසේ උත්තර දෙවිය යුතුද? ඔවුන්ට මෙම බණ කීමටම සිත නැන්නේ. එක අප කල්යාණ මිත්‍රෝ අනිකුත් ස්වාමීන් වහන්සේලා සහ උපාසික උපාසක උපාසිකා පිරිස අසද්දී කුමක් කළ යුතුද? දැන් සිදු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ගෑනු කෙනෙක් අහුව ප්‍රශ්න. ප්‍රශ්න <laughs> ප්‍රශ්නයක් කියලා. මේක මට පුදුම පිළිසෙ කොහොම හයිද? කෙනෙක් කෙනෙකුට ප්‍රශ්න ඉන්නේ. මේක නේද? ප්‍රශ්නෙත් නැහැ උත්තරත් නැහැ. ඒක මොකක්ද? ඔක්කොටම නැහැ කියන්නේ ඔක්කොටම හුඟක් වෙලාට ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි ඉතාලි කපුටට කෑමක් හම්බෙච්චා ඕක කාක්කක් කියන ගතියක් තියෙනවා එදාන කන ගතියක් දැන් අපිත් මුත්තේට උකට කමතකට ගියාට පස්සේ කවුරක්වත් නොකයින දෙන අනේ අනේ මනුස්සයලා කතා කරලා කන්න දෙන ගතියක් තියෙනවා ඒ වගේ මේ ධර්මයේ තියෙන ලක්ෂණ දෙකක් සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා එකක් තමයි යම් කෙනෙකුට ඥානයක් පහළ වුණොත් ඒ ඥානය ප්‍රකාශ නොකර ඉන්න යාට අයිතියක් නැහැ බෑ ඒක එළි වෙනවා ඒක ධනික හිතක් පහළ වෙනවා. යන්න ඕන කියලා ඒක කොහොමඩක්වත් වෙනවා. ඒ නිසා දරුවචන් සඳහන් කරන මේක වළක්වන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා මේකට අපි උත්සාහ කළත් නැතත් අපි යම් කිසි සතුටක් මීඩියාවක් පුතිරුපා පේසිංගලේ තියෙනවා අපිට රසමසලක් හම්බෙච්චාම නෑදෑයෝ මතක් වෙනවා. අනේ අර මංසල පොත දීලා කාලා දෙන්න දී කදීලා කන්න නැත්තම් කියන එක. ඉතින් ඒක මේකේ තියෙන ඒ නිසා බලන්න මේක සිද්ධ වෙන්න අරින්ද. මේක මෙහෙරත් හිතාගෙන මේක ධර්මයක් මේ වෙන්නේ. අපි ඝර්ෂණීය ආධානයකට විවේක දැනකට වෙලා තියෙනවා. අනික ඇත්තෝ දන්නේ නැහැ. නමුත් ඒ ඇත්තෝ අපේ ක්‍රියාව හරහා අපේ කතා හරහා මේක වෙන්නයි. ඒකකට ඇහුවොත් මම ෆාම් එකේ ඉන්න කාලේ අවුරුදු 6ක් විතර හිටියා. ඉන්න වෙලාවේදී මගේ සුද්දා නෝවිජන් කාලේ ඉඳ කතෝලිකයෙක්. ඉතින් මයිත් එක වැඩ කරන ගමන් මට සිකියුරිටි බාර දුන්නා. කෙල්ල ගොඩාක් කියන ප්‍රොපගේෂන් හවුස් එක බාර දුන්නා. ඇඩ්මිනිස්ට්‍රේෂන් බාර දුන්නා. ෆොරින් ට්‍රිප්ස් බාර දුන්නා. ෆොරින් බිස්නස් බාර දුන්නා. කම්පියුටර් එක ගෙනත් දුන්නා. කරන කම එක කරනවා. ඉතින් දවසක් මොකද මම අර හොටෙල් එකට යන්නේ. මට ඔබ හැන්දාවත් එක්ක ඔබත් එක්ක ඉන්න ඕනේ කියලා මම සුදු සූට් එකක් අරගෙන සෙරෙප්පු දෙකක් ගලවලා දාලා මට ඔබ කරන්නේ මොකද්ද කියලා කියපන් කිව්වා. වැල්ලේ ගල් කර වැල්ලක වාඩි වෙලා මම කිව්වා මට නම් මට කියන ධර්මයක් තේරෙන්නේ නැහැ. මම මේ හිතේව බලන්නේ නැත්නම් අදේව බලන්නේ මේ ඉදිරිපත් කියලා කරනවා. නෙනේ නෑ ඔබට ඔයිට වැඩිය මොකක් හරි මේකේ තියෙනවා. ඉතින් මම මොකක් හරි තියනවා වෙන්න පුළුවන් මට මේක කියන්න නම් තේරෙන්නේ නෑ. ඊට පස්සේ උගම හොඳම කතෝලිකේ මේ මීට මේ ඉන්නේ ඉතාලියෙන් ආපු පාද කෙනෙක්. ඒ පාදත් මට හොඳයි කියලා කිව්වා. එනට උඹ ගාව මොකද්ද එකක් තියෙනවට තේරෙන්නේ නෑ. මම කොහොමද මොන විදිහින්වත් මම ගියා හුඟක් වෙලා බලන්නේ හිටපන්. මම දන්නේ නැහැ මම ඉඟාට මොනව කරන්නේ. වෙන දේ. ඒ සුද්දාගෙනව අලුත්ම බොබ් කැට් එකක්. බුල්ඩෝසරේ වගේ පොඩි ගැජට් එකක්. ගලව ඇඳලා කිව්වා මේක නම් අත කියන්න එපා කියලා. මොකද ගෙනාවු ගමන් මම කරන්නේ ඔක ඩ්‍රයිවිං කරනවා. ඉතින් මම ඒක ඇත්ත ගත්ත ගමන් පැද්දා. විජේර කකිනාවා. ගෙනාවු ගමන් යතුරු හොරකම් කරන පැද්දා. උගේ උගේ වාහනේ. ඉතින් ඌ ඌට හරි බයයි මම පාම් මැනේජර් මාකට. මොනවා කරයිද විශ්වාස නැහැ. කටේ ඌට ලොකු විශ්වාසයක් තියෙනවා ජොලියේ ඉන්න බව. ඒ සුද්දගේ ලොකු වෙනසක් උනේ නැහැ. උනේ නැති වුණාට උඩ ෆීල් එකක් ෆීලිං එකක් තියෙනවා මෙයාට ජොලිය ඉන්නවා කිය. මම ඇවිල්ලා අහුව ඇත්තටම ඒ හෝටල් එකට නොගින් සුදු ඇඳගෙන සෙරප්පු නැතුව ඇවිල්ලා වාඩිලා ඇහුවා. කරන දේ ඊට පස්සේ මම මට ඇත්තටම මේ වගේ කීමේ හැකියාවක් කියලා අසල තිබුණේ නැහැ. ඒ වුණාට උඩ කොමියුනිකේට් වෙලා. ඊට පස්සේ මේ වෙන්නේ. 2006 කියලා දෙන ආයෙ මාව හම්බෙන්න එනවා කිය. ඊට පස්සේ මම කිව්වා ඉතින් මයිකේ ප්‍රශ්නයක් නැහැ ආවයි නාවයි කියලා. ඒ නිසා මේ මේ මලක් විකුණාට පස්සේ ඒකේ සුවඳ විහිදෙනවයි කියන එක මලේ කර මල කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මල ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ කාටවත් එන්න මාව ඉඹින්න සුවඳයි. විසුණු මලේ සුවය මල දකින්නෝ මේ මල දකින්නෝ මල කිදුවේ ඔබ ඇදරුව බලන්න එපා කියලා සින්දත් තියෙනවා. මේව ඩිස්ටර්බ් කරගන්න එපා. භාවනාවෙන් එන දැනුමක් හෝ මොනම දෙයක්වත් බුදුජානක කියන කවදාකවත් කාටවත් ඩිස්ටර්බන්ස් එකක් නෙවෙයි. මේක වැරදි දැනින් ඇල්ලුවොත් විතරයි. ඒ නිසා තමයි වැඩ දිගට කරගෙන යන කවුරුගේ ඇහුවොත් දන්න ප්‍රමාණයට කියලා දෙන්න. හැබැයි හිතලා කියලා දෙන්න නම් යන්න එපා ඒක භයානක ප්‍රශ්නයක්. අර හිතලා කියලා දෙන්න කියෝ. ඒ කලින් මොන්නක් වෙලා වතුරක් කියලා තියෙන්නේ. කවුරුට ඇහුවොත් අම්බිගෙනි කරි කමන්න නොකිය දෙන්නයි කියලා කුත් නැහැ. වගේල මොනවා ඉල්ලීමක් කරුවොත් තියෙනවනම් මොනම විදිහකට ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා තියෙනවනම් දෙන්න. ඒ නිසා ධර්මයටම ඉඩ දීලා මේක යන්නරින්ද ඔය ස්වාම පුරුෂයා කියලා කියන්නේ ඔය දරුවෝ කියලා කියන්නේ මේ ගියාත්මේ අපේ කවුද දන්නේ. ඊගාත්මේ කවුරු වේද කියන දන්නේ නැත්නම් මේ ආත්මේ නම් ස්වාම පුරුෂයා තමයි. කුයි යතේ කරකිනවද දන්නේ අපිට මෙව අත ගන්න අපිට එච්චර අයිතිවාසිකමක් නැහැ අපිට අපි ඒ අත විවෘතව ඉන්විටේෂන් එකක් කරලා කියන්නේ බෙදා හදා ගන්න පුළුවන් යමක් තියෙනවා නම් බෙදා හදා ගන්න. හැබැයි මම බෙදා හදාගත්ත යුතුයි කියලා වගකීමක් බුදුහාමුදුර අපේ කරපිට තියලා නැහැ. ධර්මයේ සිද්ධ වෙයි. නිසා බය වෙන්න එපා. තමන් වැඩි කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට හුස්ම කෙටි වෙලා ගිහින් හුස්ම නාසිකාග්‍රය ළඟ නලියනවා වගේ හුස්ම දැනෙනවා. පළමුවෙන් නාඩි වැටෙනවා වගේ වේගයෙන් දැනිලා පසුව නලින ගතිය එන්නේ ටික වේලාවක් මෙතනම ඉන්නකොට ශරීරයේ ශරීරයේ මේ වගේම නලින ගතියක් දැනෙනවා. ශරීරයේ හිත යන විට භාවනා ආරමුණ ආනාපාන සතිය නිසා හුස්ම රැල්ලට සිත යොමු කරනවා. එවිට ගොරෝසු නැති සිවුම් පෙර විදියම හුස්ම දැ පෙර විදියම හුස්ම දැනෙනවා. එක වේලාවකින් නැවතත් පෙර පරිදි ආරමුණ වෙනස් වෙලා කයට යනවා. ගැඹුරු ඒකාග්‍රතාවයකට හිත යන්නේ නැත. මම මොනවාද මෙතනදී කළ යුත්තේ? වහන්සේ මට අවවාදයක් උපදෙසක් දෙන්නකෝ. ඉතින් මේකටම සමාන්තර ප්‍රශ්නයක් ගියා. ඒ කියන්නේ අපි අර එක තැනකට හරියට ටෝච් එක ගහලා වගේ ලේස බීමක් ගහලා වගේ ආනපාන දිහා බලනකොට ඒක උණු වෙනවා. ඒක විනිවිද එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ඒ ඒ ඒ ධර්ම ඥානෙ ඉබේට ඉබේට කායයට හැමතැනම පැතිරෙනවා. නමුත් එතකොට අපේ හිත සැකයක් ඇති කරගන්නවා දැන් මම මොකද කරන්න ඕනේ මේ වෙන්නේ කොහොමද නරකද කියලා සැකයක් වෙනවා. ඉතින් ওই සැකේ තමයි අපිට කියන මේ භාවන නිවනට දෙන ප්‍රධානම බාධාව. ඒ සැකේ නැති කරන්න තු කරන්න බෑ. ඒ නිසා ඉතින් ගුරු උපදේශ වෙනකොට සැකනම් විතරක් ආනපානේ බලපන් නැත්තම් ඕකට හඳනවා. මේ ජකය පුදන්න කැමති නම් ජීවිතේ පුදන්න කැමති නම් භාවනාවට ඉඩ දීපන්. යම් විදිහට සැකනම් සැකේ දුර කරන්න එපා. ඒක වෙරිෆයි කරගන්න තියෙන උරගල තමයි ආනපානේ. සැකයක් එනකොට ඒකාන්තෙම නැති වෙච්ච ආනපානේ. ඒක මහා පුදුමාකාර මැජික් එකක් පාවා. අපි ආනපන සම්පූර්ණ ගමන් කරලා නිසකව ඉන්නවනම් එහෙම ආනපන නැති වෙනවා. සැකයක් ඇවිල්ලා හිත ඇවිච්චිච්ච ගම ආනපන පාත පොංග ඊට පස්සේ කරන්නේ එකම දෙයයි. ඒ සැකේට ඉතින් සැකේ හොඳ නැතුණාට කරන්න දෙයක් නැහැ මේකට උත්තර දෙන්න එපා. අපි කරලා තියෙන ආයෙත් දැන් ගිහිල්ලා ඉඳ බබා වගේ ඔන්න ඇවිල්ලා තියෙන ආනපන කොට බලන්න. ඉතින් ආයෙක නැතුණාට පස්සේ ආයෙත් කියලා ගන්න මුළු ඇඟට ගිහිල්ලා ඇඟේ මුළු විශ්වගත වෙලා මම ඔබ මොනවක් කරන්නේ නැත්නම් ඒක තමයි. ඒකට ආයෙ සැකයි. ආයෙත් බය මේ කියන්නේ ශරීර ආශා. ඒ ජීවිත ආශාව දෙක විතරයි අපිට තියෙන බාධා. කාය ජීවිත අපේක්ෂාව තියෙන කෙනාට හැම භාවනාවක්ම පේන්නේ අනතුරක්, බැග්ගයක්, කරදරයක් විශේෂයක්. ඉතින් ඒක නැති කරන්න යන්න එපා. ඒකට පිස්සු හැදෙනවා. හිසොෆෙනික් බෝල් බයිපෝල අනමන තේරෙන්නේ මේ දෙක රිලේට් කරනවා. ඒකට එකයි කරන් තියෙන ආපහු ගිහිල්ලා අර උරගලේ ගාලා වෙරිෆයි කරලා දුන්නා පස්සේ සැකේ නැති වෙනවා. ඊට පස්සේ ආයෙ යන්න පුළුවන්. යනකොට ආයෙ ඒකේනවා. හතර දරක් ඕක කෙරුවට පස්සේ තේරෙනවා මේ නැවත නැවත ඇවිල්ලා බල බල යනකට වැඩිය හොඳයි. කය අතහැරලා. හිත ජීවිතය අතහැරලා යන්න. ඒක බනහල වෙන්නේ නැහැ. සද්ධාවෙන් ඉන්නේ නැහැ. අර විදිහට උපකරක බල බල යනකොට මේ දෙකේ කවදා හරි ආසාව තැරපු දවස් තමයි භාවනාවේ බාධා නැති ප්‍රගමනය සිද්ධ වෙන්නේ. හැබැයි ඒ වුණත් බාධා වෙවි හරි මේ ගමන මේ විදිහට ඉස්සරහට යන්නේක ප්‍රතිපත්තියේ තියෙන දක්ෂකම පෙන්වනවා. භාවනා බුදුහාමුදුරුවෝ කියලා දීපු ක්‍රමය ගලේ ගැහුවත් වැඩ. අපි විහිං මේක හැම වෙලාවෙම බාධා කර කර කර යන්නේ ශරීර සහ කාය ආශාව නිසා. ඒ නිසා අපි ඒක දැනගෙන ඉස්සල ඉස්සල යට උත්තර දීලා පස්සේ කාය ජීවිත නිර්පේක්ෂ භාවය හරහා ඉදිරි කෑන්න පටන් අරගත්තාම පේනවා කිසිම අත්දැකීමක් ලබන්න බෑ ඒකට ගෙවන්න නැතුව. ඒක ගෙවන්න තියෙන්නේ කායට තියෙන ආශාව. ජීවිතේ තියෙන ආසාව ඒක එකවර අයින් කරන්නට බෑ ඒක තත්ත කිලම සංගුණයට යනවා මධ්‍යම ප්‍රතිපදාවෙන් ටික ටික හරි ගන්න බෑ මට කමෙන්ට් මේ එදික ප්‍රශ්නය හදි නෑ ප්‍රශ්න කරුට අන්ත හිනා ගිහිලා ඒක හිස් වීමක් ඇති වෙනා නම් ඔතිදිය සමාවිද කැඩිනු මේ. ඔව් විනාඩි 40 40ක් ඕවටයි. කතා කරන්න එපා ඇතුලේ කතා කරන්න එපා ඒකට නම් කොහොමඩක්වත් ඉඩ දෙන්නේ නැහැ දැන් ආයෙ වන්න මුට්ටක් මේ අඟුරු කියන්නේ ඔයගොල්ලෝ හොඳ ඇදිච්ච මිනිස්සු මම අනවශ්‍ය දේවල් කරන්න ඉඩ තියෙනවා මට කොතන මොනවා කියලාද කතා කරන්න නම් එපා මෙතෙන්දි කතා කරමු අපි උසාවිය වගේ නීතිඥෙක් ගහලා. එනතු කතා කරොත් එහෙම විලි කරනවා මම මට විශ්වාස නැහැ මොනව කරන්නේ. ඒතරේ මම කියන්නේ ඒ දේ මේ එංගලන්ත නෙමෙයි. එහෙදි නම් මට පන්නේ නැහැ. මම මාව විශ්වාස කරන්නේ. ඒක මාක්‍ය මොකද කියන්නේ? ටයිම්. ඔව්. ගානහස මේ දැන් අවුරුදු දෙකක් ඉස්සරහට කරලා තියෙනවා. අවුරුදු ගිය අවුරුදු දෙකක් ස්වාමීන් වහන්සේ දාවම මම මේ ප්‍රශ්නේ අහුවා. එතනම ඉන්න කිව්වා මහන්සේ හිටපු තැනම. ඒ කියන්නේ මගේ තීරම සංසිඳ විලා හයේ මේක ආසත් ප්‍රසත් මුල දැනෙනවා හොඳටම තුනී වෙලා. දැන් අර ඇඟේ තිබුණ අර වේදනා එක්සේම සංසිඳලා. ඉඳින් ඉඳක් පුළුවන්. මේ අර සේම සංසිඳන නිසා ඇඟ කිලි කොලා ගන්න යන ගතියක් එනවා. බොහොම ප්‍රීති තත්යකට හිත තියෙනවා. නමුත් මට මෙතනින් ඉස්සරහට බලාගෙන ඉන්නවා මොනවද වෙයිද කියලා. බලාගෙන ඉන්නේ වැරදි. දැන් මට ඊයේ ස්වාමීන් වහන්සේ කියපු බණේදී මට තේරුණා මම මේ ආනාපාන සතියේ ආශ්වාසය ප්‍රශ්වාසය දිගට බලනවා මදිද කියලා. ඒ කියන්නේ beginning to the end and again beginning to the end බලනවා ඇද්ද කියලා. මම වැරද්දක් කරනවා කියන කේරුවද කියලා මෙච්චර කල්. නෑ ඇත්තට මේක බැලුවත් නැතත් අපිට කාණ්ඩම් පැත්තට යනවනම් ආයෙක නොබැලුවයි කියලා පාඩම යටිපහුවීමක් වෙලා නැහැ. දැන් ඉඳගත්තට පස්සේ ආනපානි හරහණ යන්නේ දැනටත් මේ ෂෝට් කට් එකෙන් ඉක්මනට ඉක්මනට ගිහලා තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ තමන්න තේරෙනවා වේදනා ප්‍රශ්නකුත් නැහැ. හොඳට ඉන්නවා. ඒකකොට මේ දැන් තියෙන විදිහට නීවරණ බාධාව භාවනා ජාගරණකින් ගන්න නීවරණ බාධාවකුත් නැහැ. කයෙන් එන නිකන් වේදනා ප්‍රශ්නකුත් නැහැ. තමන්ට පිච්චි සුඛ වගේ තක්කුත් තියෙද්දී ඒකට ප්‍රසාදේ පහළ වෙන්නේ නැත්තේයි කියලා අහන්නේ ඇයි? ඇහුවත් මොකද්ද කියන්නේ? ඒකට පහදින්නේ නැහැ තාම. තාම මොකද්ද බලාපොරොත්තු පහද මම හිතන්නේ නැහැ නෝ. මගේ ඇඟම කකුලක් වගේ සම්පූර්ණයෙන් තියෙනවා. ඒක මොකද එකම නිකන් කිල් පොළනවා. ගෑනම. හරිම ප්‍රසන්නයි ඉන්න. නමුත් මම දන්නවා ඒක පර්මනන්ට් නැහැ කියලා. පර්මනන්ට් නැති කෙනෙක් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මම දකින්න හොඳ පැත්තකට. මේක ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඇයි මේ தත්ත්වෙට පහදින්නේ නැත්තේ? ඇයි කන්ටේන්මන්ට් එකක් එන්නේ නැත්තේ? ඇයි මේක සැටිස්ෆැක්ෂන් එකක් එන්නේ නැත්තේ? ඇයි සැචුරේෂන් එකක් නැත්තේ? තව එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේ කිව්වනේ අර අත්තන මොකටද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේලා ඉන්නවා ටිකක් පස්සේ අර කටුවකුල ඇතුලෙන් එළියට ගිහිල්ලා එළියට දෙනවා කියලා. මට ඒකත් දැනෙනවා. එළිය දැනෙනවා. නමුත් මන්දන්නේ එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා කියලා තේරෙනවා. something ඊට වැඩි එකක් එක්ස්පෙක්ට් කරනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතට කෙලෙනවා කියන එක මම කියනවා. එක්ස්පෙක්ටේෂන් එක කියලා කියන්නේ වර්තමාන මොහොතේ ද්වේෂයක්. මේ උපයාගත් එකට පහදිනවා කියන පසීතති කියන වචනේ නෙවෙයි මෙතන තියෙන්නේ. තවත් අර පුරුද්දට ඒ අපි හිතේ තියෙන හැබැයි මම තව ඉස්සරහට යනවා. ඉස්සරහට යනවායි කියලා කියන්නේ මෙයා එක අසුර කරනකොට මේ මනුස්සයා හොඳයි කියලා මෙයා ඉන්න දැන කියපු ගමන් මෙයාගේ සයිකොලොජියට මොකද වෙන්නේ? ඉතින් අනිවාර්යයෙන්ම කියනවා හොඳයි තමයි. මෙයා හොඳයි මෙයා හොඳයි. මේ අපේ හිත ප්‍රගමණය දකින්නේ අපේ හිත නව නිර්මාණ හදන්නේ මේ සංසන්දනය හරහා. නිර්මාණයක් ඉල්ලන තාක්කල් සංසන්දනයක් කියන තාක්කල් ලබන්නේ වර්තමාන මොහොත ද්වේෂ වෙනවා. මම කියන්නේ වර්තමාන මොහොත නිවන කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. වර්තමානයේ පහදින ගතිය ඇවිල්ලා නැහැ. ඒකට හේතුව කෙලෙසක් තියෙනවා. ඒකට හිතුව මේ සැකයක් තියෙනවා. තව මොකද්ද එක්ස්පෙක්ට් කරන්නේ? මේ එක්ස්පෙක්ට් කරන ගැතිය තමයි මේකට තියෙන එකම ඇට ගුණ වැටෙනවා වගේ තියෙන. ඒ නිසා හොඳට බලන්න මම දැන් මෙතනට ආවට පස්සේ ටියුට් එක්ස්පෙක්ටේෂන් කියන එක ෆිගර් අවුට් කරගන්න. ඒකමයි මේක වර්තමාන මොහොතේ කන්ටෙන්මන්ට් එකක් එන්නේ නැත්තේ සැටිස්ෆැක්ෂන් නැහැ සැචුරේෂන් එකක් එන්නේ නැත්තේ තව යම් එකන අත්‍රිච්ඡතාවය කියලා කාමෙදි පාවිච්චි කරනවා කියන කොච්චර හම්බුණත් අවුලයි. දැන් සල්ලි හම්බ කරපු මනුස්සයර අපි හිතයට වැඩිය අම්මලා තාත්තලාදී හොඳට හම්බ කරලා ඉන්නේ. ඒත් තව ටිකක් ඉන්න. ඒකට හොඳ ගයක් හදාගත්ත අල්ලපු ගෙදරට වැඩිය ලොකු එකක් ඕන. අනිත් එක අත්‍රිචිතය කියන උට කවදාකවත් මුක්තියක් නැහැ. ධර්මයේදී ඒක හොඳයි. ඒ කියන්නේ ඉතරකට تعلق කරන්න උදව් කරනවා. නමුත් අර තමයි තේරුම් ගන්න ඕනේ ඊ අවුරුද්දව ප්‍රශ්නේ අද අවුරුද්ද එනකම්ම පවතින්නේ. මේ ඇති தත්ත්වයේ ඇති එකේ සමාදන් වීමක්, බුද්ධියක් ඒක රිජොයිස් කරන ගතියක් නැහැ. 99% තියෙනවා. නැත්තම් ප්‍රකාශ කරන්න බෑ. නමුත් කොනක තියෙනවා කහටක්. ඉදිරිය බලාපොරොත්තු වෙන ඒකට කියනවා කුක්කුච්ච උද්දච්ච උද්දච්ච කියන වචන. උද්දච්ච කියලා කියන්නේ ඉදිරිය පිළිබඳව නව නිර්මාණ හරහාගෙන තිගැස්ම. මේක තමයි රිසර්ච් කරන්න එන යන්න. මේක තමයි මේ මොටිවේෂන් එක කියලා කියන්නේ. ඒ මොටිවේෂන් එක මෙතනදී ඇහැට වැඩි තුනක් වගේ තියෙන නිසා හොඳට වාඩි වෙලා ඉතින් ගිහිල්ලා. ඒක විනාඩි 10ක් පරලා සීසන් වෙන්න ආරිනවා. ඊට බලන්න ඕනේ දැන් මේ ඉස්සරහට යන්න ඉස්සරහට තව ඉදිරියට යන්න හදන තියෙන මේ උද්දච්චය කියන චෛතසිකය ඔක rahat වෙනකම්ම තියෙනවා. වාන උද්දච්ච අවිජ්ජා. ඒ කියන්නේ වරම් භාගයේ සංයෝජනක අරූප රාග රූප රාග අරූප රාග වාන උද්දච්ච අවිජ්ජා උද්දච්චය තියෙන තාක් කල් එහාටම සැකෙනවා rahat වෙනවා. එහාටම සැකෙනවා මේ කාම රාගය කියන්නේ නෑ රූප රාගය කියන්නේ කාම රාගය දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සිටුේෂන් එක බ්ලර්. මේ මේ මේ රිසොලූෂන් එකක් එන්න දෙන්නේ. ඉතින් ඒක ඒක පින් පොයින්ට් කරගන්න. ඒක ඒ අල්ලලා ඇරලා අපොට කරන්න ඕනේ මේක තමයි උද්දච්චය කියන්නේ. අපි ඉස්සරහට යන්න හදන ගතිය. ඉතින් කොච්චර ලස්සන තැනක ඉඳගමුවත් අපිට කරදර කරනවා. ඇස්වැත් තිබුණා නම් ඒක අඳුර ගන්නවා කියන එක උද්දච්චය කියන හිතකින් උද්දච්චය අඳුනා ගන්න එක කරන්න බෑ. ඒකේ උන තේනවා. ඒ විචිකිච්ඡිතින් ඒ විචිකිච්ඡිත අඳුරන්න බෑ. ඒ නිසා කලින් ඇස්වැලා යන්න ඕනේ. අනික ඔක්කොම අයින් කරන්න. අනිරුද්ධව තියෙන ආකේතලා කෙලසයින් කරලා මේ සතුටක් ඇති වෙන්නේ නැති ගතිය. මේක කියන්නේ මේක දැන් නෙවෙයි අතීතෙත් නෙවෙයි අනිවාර්යම අනාගතය. අනාගත පරිකම් කරන් තිත්තන් විකම් විකෝ භාන පරිකම්. අනාගතය ගැන සැලසුම් කරන හිත විචිත්තයටපත් වෙනවා. ඒක මේ ලැබිච්ච සම්පatti බුද්ධි විඳින්න දෙන්නේ. ලද සම්පත්තිය බුද්ධි විඳින්න දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක පින් පොයින්ට් කරගන්න හොඳ වෙලාවක්. ඒක බලාපොරොත්තු වෙනවා එහෙම කරන්න යන්න එපා. දැන දෙන උද්දච්චය දීඩිමිට් කරන්න. අල්ලන්න මෙයා වැඩ කරන හැටි මෙහෙමයි කියලා. එයා වැඩ කරනකොට හැටි මෙහෙමයි අල්ලගන්නේ මෙහෙමයි කියලා එයා නැති කරන්න හදන්න එපා. එයා අයිසොලේට් කරගන්න. ඒ ඒ කියන නීවරණය එක සංයෝජනයක් වශයෙන් හෝ නීවරණයක් වශයෙන් අයිසොලේට් කරගන්න ඕනේ. මොකද්ද අඩුවක් දැනෙන. තව මේට වැඩිය බෙටර්මන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි උද්දච්චය. ඒක හඳුනාගන්න එක ආරි වටිනවා. සම්මා සෝද්දච්ච කටික විදිහට කටිකම තමයි වර්තමානයේ පටිච්ච අනාගතය වෙනද ලොකු බලාපොරොත්තුවක්. හැබැයි ඒකෙන් වෙලා තියෙන්නේ මෙයා හොඳයි, අරයා හොඳයි. ඒක මෙයාට නිකම්ම ලකුණු කැපෙන. ඒ නිසා යාර මේ මෛත්‍රිය ඔගේ සම්පූර්ණ අනිත් පැත්ත. මෛත්‍රිය කියලා කියන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. තමයි මම කොච්චර වාසනාවන්තද මට ඔක්කොම කියනවානේ කියලා තමන් පිළිබඳව තමයි ලොකු පිළිච්ච ගතිය වෙනවා. ඒක ඉමෝෂන් එකක්. මේක ඒව නෙවෙයි. මේ උපචාරයෙන් කරපස්සේ ඉමෝෂනල් නෙවෙයි අපි සතුට වෙන්නේ වර්තමාන මොහොතේ කරදර ඉවරයි. හැබැයි එක කොනක තියෙනවා හැට වැඩි තුනක් වගේ උද්දතියාවක් අල්ලන්නයි. යා කොටු කරන එකයි. හැබැයි අපලයන් කියන්නේ. අයින් කරනද ඒතකොට තවත් ද්වේෂයට පොහොර වැඩෙනවා. උද්දච්චය අල්ලගන්න එකයි තියෙන්නේ. ලැස්තිලා යන්න ඕනේ මෙතන තියෙන මේ අංග සම්පූර්ණත්වය දෙන්නේ නැති අනාගත සැලකුම් සැලසුම නිසා. අනාගත ප්‍රතිකම්කණය. අනාගතේ අපේක්ෂා කිරීමෙන් තමයි මේ උද්දච්චයෙන් ලක්ෂණ තුනක් තියෙනවා. වර්තමානයේ සතුට නැහැ. අනාගතයේද කියලා තේරෙනවා පිට ඇවිසෙනවා. ඒ කියන්නේ යාට මේ ෆීචර්ස් ලක්ෂණ තුනකින් අල්ලනවා. ඒත් අපේක්ෂා කරලා ගියොත් අල්ලන එක ලේසියි. නැතු හිටියොත් එයා ඉන්න ඔක්කොම ඔලුව අවුල් කරගෙන අල්ලන්න දෙන්නේ නැති ආල තමයි එන්නේ. තේරෙන්නේ නැහැ අපේක්ෂාවෙන් යන්න මෙතන උද්දච්ච කියන චෛත්‍යක නිසා මගේ හිත වර්තමානයේ ඉන්න ඉදිරියට පයින්. ඉදිරියට පයින් ගතියෙම ඇති වර්තමානයට කෙලෙසේ. ඉතින් අපිට තව ඉන්න 10ක් විතර වගේ තියෙන සක්මන්ට ඒ නිසා මම යෝජනා කරනවා අපි හතරමාර වෙනකන් මම මේ සක්මන් කරලා ආවට පස්සේ ආනාපාන සතිය විශ්ලේෂණය කරනවා. වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා හොඳට වාඩි වෙලා ඉන්න එක බැලන්ස් වෙලා වාඩි වෙලා ඉන්න පොස්චර් එක පටලුණාට පස්සේ තමයි ඊගාට එන්නේ මොකද්ද කියලා බලන්න. ආනපානිය આવොත් හොඳයි. පැත්තක කන්සකට ප්‍රකට වෙන්නේ කියලා බලනකන් ඉස්ලාම හොඳට මේ ඉන්න තැන පටලේ ඉන්න තැන හරිපරි ගහන එක කම්ෆර්ටබල් සිටින් එක තමයි බලන්නේ. දැන් දැන් ආනාපානිය තමයි වෙන වැඩි සාම දැන් ආනාපානිය තමයි කරගෙන යන්නේ. ඒ ඒක නම් එයා පුරුදු මේ අමුත්ත එනවා ඒ වෙලාවට. එන්නකම් හොයන්නේ යන්න එපා පිටිපස්සේ ලවන්න යන්න එපා. හම්බුනට එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියපු එක යටිහිත ගැන. unconscious එකෙනෙක් යටිහිතට මොකද වෙලා තියෙන්නේ? conscious එක නයි වගේම තමයි unconscious එක නයි යටිහිත. ඒ යටිහිත වැඩ කරනවා. නින්ද හිටියත් වැඩ කරනවා කොඩි ගියත් ඒක වැඩ කරනවා. දැන් එන්න අපි හතරමාරට රැස්වීම ඊට පස්සෙත් හතර මාස ඉඳලා පහයි කාල වෙනකන් ඉඳලා පහයි කාලේ ඉඳලා හය වෙනකන් සක්මන් කරනවා කියලා ඊටර ඇඩ්ජස්ට්මන්ට් එක විනාඩි 45යි 45ට පොඩක් කඩමු මේ පැය විනාඩි 50 අල්ලන්න වෙනවා.